නැයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අදත් ඊ වගේම ප්‍රශ්න විචාරාත්මක කඩපිල්ලක් එහෙම නැත්නම් පොදු කමඨා සුද්ධ කිරීමක් එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක් සඳහායි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊ වගේම ලිඛිත ප්‍රශ්න නිසා සතිවාරය ආරම්භ කරමු. ඊට පස්සේ ඉඳ ලැබෙන විදියට සභාවෙන් නැගිට ප්‍රශ්නට ආරාධනා පූර්වක වෙන්නේ. සතිය පරයන්ක භාවනාවේදී ලැබුණු අත්දැකීමක් වාර්තා කිරීමට ඒ සඳහා අවශ්‍ය උපදේශයක් ලබා ගැනීමට බලාපොරොත්තු මේ වාර්තා කරමි. අද දැසම පරයන්ක භාවනාවට වාඩි වී ඉන්න වාඩි වී සිටින ඉරියව්වට සිටේ දීමේ විනාඩි කිහිපයකට පසුව ආස්වාස හා ප්‍රස්වාස එකම නාස්පුඩිය නැතුවම හා පිටවන බව දැනුනි. මෙසේ වාර 3-4කට පසුව ඒ ක්‍රමයන් තුනීවි සංසිද්ධි යන බව නිරීක්ෂණය කරමි. ඉන්පසුව ක්‍රමක්‍රමයෙන් මාගේ කයේ සැහැල්ලු බව ඇති වී කයේ බරගතිය සම්පූර්ණයෙන්ම අඩු වී යන බව නිරීක්ෂණය කළෙමි. තවදුරටත් බලා සිටීමේදී කය සම්පූර්ණයෙන්ම නොදැනී ගියේය. නමුත් වරින් වර අවට ශබ්ද ඇසුණි. කුරුණු හඬ ශාලාවේ ඇතුළත සියුම් සතක් වරින් වර ඇසුණා ඒවා කෙරෙහි වැඩි අවධානයක් නොයේ දිනි මෙම අය ඇති වූ සෑහළු බව නිසා දීර්ඝ කාලයක් බාධාවකින් තොරව වාඩි වී සිටීමට හැකි බව නිරීක්ෂණය කළෙමි මින් ඉදිරියට කුමක් කළ යුතුද අවවාදයක් ලබා දෙන්නේ ඉල්ලා සිටිමි වහන්සේට දෙවන්සන්නා ඇත්තට මේ කරදර සියල්ල අපිට කරදර කරන්නේ කරදර වලට අපි කරදර කෙරුවොත් විතරයි. ඒව හැම වෙලාවෙම තියෙනවා. මොකක් හරි එකක් තෝරගත්තොත් ඒ කරදර අපි ගන්නවා. ඔක්කොම දෙයා බල්ල එකක් කර නම් කරන්නේ නැතුව එකක්වත් වරද කරන්නේ නැතුව ඉන්න කිව්වහම එකක්වත් කරදර කරන්නේ. ඒක නිසා අපි ඒවට කරදර කරනවා නැත්නම් ඒව අපට කරදර කරනවද කියන එක කියන්න කරන ප්‍රකාශයක් මිසක් ඒ කිසිම දෙයකට අපිට කරදර කරන්න අවශ්‍යතාවයක් නැහැ. පනවලා තියෙන ඔක්කොම දේවල්. අපි කැමැති එකක් තෝරනවා. ඒ තෝරගත්ත දේ අපේ කරදරේ බවට පත් වෙනවා. ඒ කරදර නැත්තම් සැප බවට පත් වෙනවා. ඉතින් ඒ කරදරයක් හෝ සැපක් එහෙම නැත්තම් ආශිංසනයක් බවට පත් වෙන්න තෝරන්නේ තමයි. ඉතින් ඒක සඳහා ඒ තේරීම නැති වෙච්ච දවසේ තෝරන්න නැතුව හිටපු දවසේ ඔය කරදරත් සැපත් කියන දෙකම නැතුව ආ ඒ වගේ දුරස්ත භාවයක් ඇති වෙනවා. මේක අපි සාමාන්‍ය ලෝකේ සඳහන් කරන්නේ කම්මැලිකම කියලා. පාළුව කියලා. තනිකම කියලා. ඉතින් ඒ නිසා මොකක් හරි ආසාවටත් එක්ක අරසාවටත් එක්ක එකක් අල්ලනවා. ඒ අල්ලපු එකෙන්මයි කරදරේ. අපි මොනවා හරි දෙයක් අරසාවට කියලා ඇල්ලුවොත් අපි මොනවා හරි දෙයක් අපිට මේ ශපගෙන දෙයි කියලා ඇල්ලුවොත් ඒකෙන්මයි කරදරේ. නිසා තීන දේන තීන විදියට තියලා තෝරන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් හරි අමාරුයි. හරි අමාරු විශේෂම උගත් කාරණා ගන්න දන්න මනසට කොහොමඩක්වත් කරන්න. එයා කොහොමඩක්වත් කරන්නේ ඔය මොකක් හරියක් අල්ලන. නිකන් ඉන්නවට වගේ අල්ලන වෙලාවලුත් තියෙනවා. ඒ නැත්නම් සැලසුම් කරලා අල්ලන වෙලාවකුත් තියෙනවා. කොයි දෙයක් කරුවත් අපි අපි කරදරේ අපි විසින් තෝරගන්න එකක් මිසක් කරදරේ විසින් අපිව තෝරන්නේ නැහැ. ඒ කරදර කිසි කිසි දෙයක් අපිට එල්ල වෙලා නැහැ. අපි මේ දේ තෝරා ගන්නවා. ඒක නිසා <clears throat> එතෙන්ට ගියාට පස්සේ තමයි නැත්නම් භාවනාවේදී සෑහෙන ගැඹුරට ගියාට පස්සේ තමයි තේරෙන්නේ සියල්ලම හැම වෙලාවෙම පනවලා තියෙනවා. කොයි එකද තෝරන්නේ Taman. තේරුවට පස්සේ අපි ඒකට දොස් කියනවා. එතන ආත්මවාදයක් හදාගන්න මේ අසවලා කරපු දෙයක්. එවනත මේක නිකම්ම හම්බයක්. එහෙම නැත්නම් කවුරු හරි මට බලපෑමක් කරා. එහෙනම් මේක සර්බලධාරී දෙවියන් වහන්සේ විශාල මේ දර්ශන හදා ගන්නවා. හැදුවට ඒ choiceless awareness කියලා එකක් තියෙනවා. ඔක්කොම පිළිබඳ අවදියෙන් ඉන්න කිසි දෙයක් තෝරන්න නෑ. ඒක තමයි පෞෂත්වය කියන්නේ. ඉතින් choiceless awareness එක මුලින්දලා පුරුදු කරන්නත් පුළුවන්. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂණය වෙන්නේ එතන ඒක සහතික වෙන්නේ ඔය වගේ දේවල් වටේට තියෙනවා ඔක්කොම තියෙනවා මොනක්වත් තෝරන්නේ නැහැ ඒකට කියනවා ස්වයංවරය කියලා. ඉස්සර තිබිලා තියෙන එහෙම තමයි මේ අධි කෙනෙකුට කුමාරයෙකුට කුමාරියක් තෝරන්න ඕන ලස්සනම කුමාරිකාව ගෙන්නලා ඒ කුමාරයාට කියන කැමති එක්කන තෝරගන්න. එනන්තම් කුමාරියකට කුමාරයව තෝරන්න ඕන ඒ කුමාරී ඉස්සරහා කුමාරයන්ට කියනවා ශිල්ප දක්වන්නේ. ඉතින් ඒ ක්‍රමයට පස්සේ තෝරපුවාම ඉතින් බලාගෙන කට්ටිය දොස් කියන්න බෑ. ඒ උත්සවයට සම්බන්ධ වෙලා බලන්න හිටපු කටියට දොස් කියන්න බෑ. මොකද එයා තමයි එයා තෝරාගන්නේ. ඉතින් අපේ ජීවිතේ හැම එකක් මේ වගේ. අපි හිතන්නේ එහෙම නෙවෙයි. අපි හිතන්නේ මේවා මේ උනේ අසෝලා කරපු නිසායි කියලා අපි මේ බාහිරේ මේකට හේතු කරන හොයන එක තමයි කෙරෙන්නේ. දැන් මෙතෙන්ට භාවනා කරත් භාවනා නොකරන වෙලාව කියලා වෙලාවක් තියෙනවානේ. අන්නේ වෙලාවදී අපි හිතනවා මේ දේ මම කෙරුවේ අර දේ නිසා මේ දේ නිසා කියලා මේ නිදහසට කියන්න කරුණු තියෙනවා. ඒ තේරම් පච. ඒ තේරම ගතපුවා. ඒ තේරම් පබඳු විතරයි. ඉතින් අන්තිමට මේ අන්තිමනේ වටන් ගන්නත් ඉස්සලා ඒ ගොතන එක්කන දාන්නවා. මෙන්න මෙතනයි ගෙතිල්ල තියෙන්නේ. ඊට පස්සේ අනික් අයට ඉත්තු ගන්නilla තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා එන්නේ එන්නේ එන්නේ තේරෙනවා මේක කොයි තාලෙන් ලෝකේ රවට්ටන්න ගියත් ඉස්සල්ලාම Taman රැවටෙන්න ඕනේ. ලෝකේ රැවටෙන්න ඉස්සල්ලා. දෙයකින් කරදර එන්නේ ඉස්සෙල්ලා මට කරදර එන්න ඕනේ අන්න අසවල් දෙය කියලා මම තෝරන්න ඕනේ. තීරුවට පස්සේ තමයි ඒක මට කරදර කරන්න පටන් ගන්නවා. අන්න මේ දේ තෝරන්න නැතුව සිටීමේ අයිතිවාසිකමක් මානවයාට විතරක් තියෙනවා. අනික් සත්තුන්ට එහෙම නැහැ. ඒගොල්ලෝ සාජාසයට අහු වෙලා තියෙනවා. ඒගොල්ලෝ උපදිනකොටම ඒක තේරිලා. මානවයාට විල් පව කියලා එකක් තියෙනවා. තෝරා තෝරානු තේරීමක් නොකර සිටීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒක තමයි අපි දරුවෙකුට උගන්වන්නේ. කොච්චර දේවල් තිබුණත් පරාසයක් වෙන්න දෙන්නේ වෙන්නේ නැහැ. මට අරක ඕනෙමයි අරක එපාමයි කියපු ගමන් එතන ඉඳලා මිටින් ආතතිය තමයි මොන තරම් දේවල් තිබුණත් වෙන්න තියෙන දේ වෙනවා කියලා ඒතොට ඉක්මනට දුකන ගිහලා අවුල ගන්න ඕනක මොකුත් නැහැ දෙයක් උනායි කියලා කරදර වෙන්න දෙයක්වත් නැහැ ඉතින් මේක අත්දැක කරපස්සේ ජීවිතේ භාවනාවේදී ඒ කෙනාට සිද්ධ වෙනවා ඊට පස්සේ මේක දීවන දර්ශනයක් කරගෙන පුළුවන් තරම් වෙන දෙයකට යන්න ඇති. මේ ජීවිතේ ස්වභාවික කරගන්න ජීවිතේ හරියම අර පිළිපසුන් දායක කරගන්න බුරු සෝබනේපා බුරු මේ සුඛභෝගීත්වේපා ප්‍රයෝජනේ සලකලා වැඩ කරනවා තොරන් දුනත් තොරනවා වැරදුනත් 100%ක්ම බාර ගන්නව කවුරුත් නෙවෙයි මම වැරදිකාරයක් කියලා පුළුවන් තරම් බලනවා ස්වභාවයට වෙන්නයි. ඒක තමයි ජීවන දර්ශනය වෙන්න ඕනේ. ඒකට ওই වගේ දෙයක් වුණාට පස්සේ කියලා දෙන්න ලේසි ඔය වගේ දෙයක් වෙච්ච නැති කෙනෙකුට වඩා. දේවා සම්මේලනීය සම්මාස මා ආනාපාන සතිය මූල කර්මස්ථානයේ තබා පරියන්ක භාවනාව ආරම්භ කරමි. ඉස්සර මාහට හුස්ම ගැනීමේදී නාස්පුඩු වල සංකෝචනය සීතල වාසයේ වාතයේ නාසය තුළ පිළිමැද ගොස් උෂ්ම හෙලීමේදී නාස්පුඩුවල විස්තරණය උණුසුම් මාත්‍රය නාසය තුළ පිළිමැදෙමින් උඩුතොලත් නාසයත් අතර ගැටෙමින් ඉලයට යන ආකාරයක් හොඳින් දැනේ. මෙම පරිණත කීපයේදීම උෂ්ම වාර දෙකක් හෝ තුනක් ඉතා අමාරුවෙන් සොයාගතිමි. ශරීරයේ පුරා පැවති කම්පනයේද ලාවට ස්වාගත හැක. බොහෝ විට ශරීරය නොදැනේ. සිත සමහර විට ඉතා නිශ්චලයි. එහෙත් මෙම පරියන්ක කිහිපයකම සිහින වැනි අගමුණ නොමැති සිතුවිලි දෙස බලා සිටීමි. එම සිතුවිලි සංවාද සිහින වැනි දේ කෙසේ පටන් ගත්තාද යැයි සිතුවත් සොයාගත නොහැක. මා නිින්දේ නොමැති බව දනිමි. එහෙත් මෙය නිින්දක් වැනිය. සිතුවිලි නැතිවෝ නලල මුහුදු රළ මිදෙන්නාක් මෙන් දඟලන බව දැනේ. ස්වාමීන් වහන්සේ මෙන සිතුවිලි අවම හෝ නැති කරගත හැකි මකක් ඇද්ද? මා කිසි දෙයක නොදත් අය කතා කරනසේ පෙනේ. මම වහා කර්මස්ථානයේ සෙව්වත් එයද නොදැනේ. සිතෙන් මෙම සිතුවිලි දෙස බලා සිටින බව දනී. සිතුවිලි අතර වැඩි කාලයක් නොමැත. බෝල උඩ දමනවා වැඩි. එක බෝලයක් උඩ තියෙන විට අනික මග එනවා. ඉස්සර මෙසේ සිතුවිලි එන විට එය මම නොවේ, මාගේ නොවේ, මාගේ ආත්මය නොවේ යැයි සිතුවේ. එහෙත් දැන් ඒ සිටීමට කාලයක් නොමැත. පරයන්යෙන් පසු හරිම වෙහෙසකි. මාගෙන අනුකම්පා කර සුදුසු අවවාදයක් පතමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ අරවමු. මේ වගේ <clears throat> අරූප ධර්ම වල එහෙම නැත්නම් නාම ධර්ම වල தත්ත්‍ය හරියව සූක්ෂමයි නැත්නම් සියුම් ඒක නිසා අපි ගත්තොත් ආසස් ප්‍රසාසි ඒක රූප ධර්මයක් ඉදදී හරි ගොරෝසුයි ඒකේ මේ පටන් ගන්න මේමයි විපරිණාමයේ මෙහෙමයි ඉවර වී මෙහෙමයි කියලා ඒ රූප ධර්මයේ ඈතින් ඉඳලා බලනවා හොඳට පේනවා ලඟ වෙන්න ලඟ වෙන්න ලඟ වෙන්න ඒකත් බොඳ වෙලා යන්න පටන් අර ගන්නවා ඒ ඒ රූප ධර්ම පිළිබඳව බොද වී යෑම නැත්නම් රූප ධර්ම රූප සංඥා බවට පත් වෙනකොට අරූප ධර්ම නිකන් එකත් එක්ක කලවගෙන පටන් ගන්නවා. ඉතින් හිතී බිලිම විතරක් නෙවෙයි සමහර අයට වේදනා ප්‍රශ්න තියෙනවා. සමහර අයට ওই හිතී බිලි ප්‍රශ්න තියෙනවා. සමහර අයට පිටින් ඇහෙන ශබ්ද ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ කියන චරිතයේ වේදනා ප්‍රශ්නයක් කරගන්නේ නැහැ, ශබ්ද ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. හිතවිලි ප්‍රශ්නක් කරගෙන. ඒ නිසා ඒ කෙනා ළඟ සද්ද තියෙන්නේ නැති. ඒ සේනාගාවත් වේදනාවක් තියෙන තියා ඒක ප්‍රශ්නක් කරගන්නේ. ඒ නිසා අපේ සාමාන්‍ය මනුස්ස ජනගහණය ගත්තොත් තුන් කොටසකට බෙදෙනවා. ඒ වගේ සංඥා, සංස්කාර, වේදනා කියලා මේ තුනට බෙදෙනවා. කලවම් විචාත් තියෙනවා. ඒ කෙනා Tamanට එන වේ දුක, Tamanට එන කරදරය, Tamanට එන ඒ හිරිහැරය ඒකත් එක්කම අඳුරගෙන ඉන්නේ. වෙන මොන කීරියර තිබුණත් ඒක එකක්වත් එයාට ඇහෙන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ, ගණන් ගන්නෙත් නැහැ. අරක්කමයි තියෙන්නේ. ඉතින් එහෙමමද කියලා භාවනා කරලා බලන්න කියන. මට හිතවිලි ප්‍රශ්න එනකොට බෝල උඩ දානවා වගේ ඒකේ ඔක්කොම ඇතුම් බවස ඔක්කොම පේනවා. ඇත්තට මේ වෙලාවේ වේදනාවක් තිබුණේ නැද්ද? ඇත්තට මේ වෙලාවේ සද්ද තිබුණේ නැද්ද කියලා බැලුවොත් එයාට සහතික කරන්න පුළුවන් වෙයි තියෙනවා එක්ක මං ගණන් ගන්නෑ. මට ප්‍රශ්න වෙන්නේ මට ඉරිටේට් වෙන්නේ මට පීඩ ගෑවෙන්නේ වේදනා හිතවිලි විතරයි කියලා. ඉතින් ඒක ලොකු ඩයග්නොසිස් එකක්. ඒක ලොකු රෝග නිర్ణයක්. මම අසවජාම විතක්ක චරිතය. ඉතින් ඕක බලන්න වෙන ලෝකේ කොනෝ උපකරණයක්වත් නැහැ. භවනා කරනකොට රූපේ ගෙවෙනකොට රූප සංඥාව ගෙවෙනකොට ඔය ඕක එන්න පටන් ගන්නවා. ඒ රූප සංඥාව ගොරෝසු නිසා ඒක තියෙනකොට මේක තේරෙන්නේම නැහැ. මේක නැතුව නෙවෙයි. නමුත් රූප රූපේ රූප සංඥාව බාට ගේනකොට මේකට ලෑස්තිලා යන්න ඕනේ. ওই තුනෙන් එකක් අපි තෝරනවා. හැබැයි ඒ ඒ තෝරනවා කිව්වට ඒක මට ආවේනික දෙයක්, ධම්මානුගත ධම්මානුගත දෙයක්. එහෙම නැත්නම් උපනිශ්‍රේ සම්පත්තිය. මට ඒක දැනගන්න පුළුවන් හැබැයි පාලනය කරන්න බෑ. ඒක ඉබේ වෙන දෙයක්. ඉතින් ඒක දැනගැනී දැනගන්නා සුළුව මට තියෙන ඇත්තට හිතවිලි මැද සද්ද නැද්ද වේදන නැද්ද මෙන්න රූප ධර්ම නැද්ද කියලා බලන සුළුව මේ හිතවිලි දිහා බැලුවොත් අපි මේක කරදරයක් විදිහට මේ බලන්නේ. රෝග නිర్ణයක් කරන්න හදන ස්පෙෂලිස්ට් ස්පෙෂලිස්ට් කෙනෙක් වගේ. ඒ විදිහට බලන්න බලනකොට තමයි තේරෙන්නේ මේ හිතවිලි ආවට ඒක කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ හිතවිලි 95 කරත් වැඩිය හිතන දේවල් නෙවෙයි හිතෙන දේවල්. ඉතින් මේ දෙක හිතනවද හිතෙනවද කියලා ගත්තොත් ඒ දෙක හිතවිලි වලින් අල්ලන්න අමාරුයි. හුස්ම හිත බලෙන් ගන්නවද ඉබේ සිද්ධ වෙනවද කියලා බලන්න. කියන පුළුවන් තරම් හුස්ම හිතලා ගන්න එපා. ඉබේ වෙන්න ආරෙන්න. ආස්වාස් ප්‍රසවාස කරනකොට පිම්බීම හැකිලිම කරනකොටත් පුම්බන් අහුලන්න යන්න එපා. ඒක ඉබේ සිද්ධ වෙනවා අරින්නේ. ඇවිදිනකොට සක්මන් කරනකොට මුලින් මුලින් නම් අපි ඇත්තටම ඇවිදිනවා ඒක හේවනවා තමයි ටික වෙලාවක් ගියාම ඒක ඉබේම අනායාසයෙන් සක්මන වෙන්න ආරයි. එතෙන් තමයි සක්මන පටන් ගන්න ඇත්තටම. අන්න ඒ වගේ බලනකොට ඒකෙන් අල්ලගත්තොත් තේරෙයි මේ සචේතනික ක්‍රියා අචේතනික ක්‍රියා සවිඥානික ක්‍රියා අවිඥානික ක්‍රියා සසංස්කාරික ක්‍රියා සංස්කාරික ක්‍රියා කියලා ක්‍රියාවල කායික වාචික මානසික ක්‍රියාවල පැතිකඩ දෙකක් තියෙනවා. භාෂාවේ තියෙන ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කියලා. සිංහලෙන් කියනවා කර්මකාරක සහ භාවකාරක කියලා. ඒ තමයි භාෂාවේ තියෙන අමාරුම කොටස. පැසිව් <coughs> වොයිස් ද ඇක්ටිව් වොයිස් කියලා. ඉතින් ඒක දන්නේ නැත්නම් අපි හිතන්නේ ඔක්කොම හිතන හිතවිලි කියලා. හිතන හිතවිලි නම් මගේ වෙනවා. ඒ හිතෙන දෙයක් නම් <coughs> මේ gedara අයිතිකාරයා මම නෙවෙයි, වේදකයා මම නෙවෙයි, විධායකයා මම නෙවෙයි නේවාසිකයක් නෙවෙයි මේ ගේ තොවිල් මඩුවක් පිස්සන් කොටුවක් එතන භූත දෝෂ තියෙන මේ මාලිගාවක් ඉතින් මේ ගෙදර එක එක භූතයෝ නැති නටන නටන භූතයට අපි තොවිල් අක්කෝ හැබැයි මට මම මට පේන්නේ එක භූතයෝ જાතියක් විතර ඒ අනිත් භූතයෝ කොච්චර හිටියත් මට ප්‍රශ්නකුත් නැහැ තොවිල් නටන්නෙත් නැහැ ඒ නිසා ලෝකේ ප්‍රශ්න ඇති වෙන්න තියෙනවා අපි අපිට අදාළ ප්‍රශ්න තෝරා ගන්නවා. මෙතන කියන්න තියෙන්නේ අරූප ධර්මවල වේදනා සංඥා චේතනා කියලා චරිත තුනක් තියෙනවා. ඒ චරිත තුන අපි උපදින්නත් ඉස්සෙල්ලා ෆික්ස් වෙලා තියෙනවා. අපි යනවා තමයි යාළුවෝ තෝරන්නේ, හොබීස් තෝරන්නේ, රටවල් ක්ලයිමේට් තෝරන්නේ, වේදනා චරිත මේ හෙඩොනික් කියලා කියනවා. හැම වෙලාවෙම ප්ලෙෂර් ප්‍රින්සිපල් එකට තමයි දුවන්නේ. ඔය චේතනා චා සංඥා චරිත communication labeling ඒ වගේ හිතවිලි ඒ පැත්තට දුවනවා. සංස්කාර චරිත අලුත් දේවල් නිර්මාණය කරනවා. ඒවල නිතරම ගෘහ නිර්මාණ, නගර නිර්මාණ, එක එක එක එක නිර්මාණ කරනවා. ඉතින් මේ එකක් කරන එකට අනිත් එක කරන අනිත් එක අනිත් කටේ පිස්සු වගේ පේනවා. උඩ තියෙන පිස්සු උඩ තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තිබුණා මොනම දෙයක හරි ස්පෙෂලිස්ට් වෙලා තියෙන්නේ මොලේ අමාරුවක් තියෙන කෙනෙක් කියලා. ඕනම සබ්ජෙක්ට් එක ස්පෙෂලායිස් වෙන්න නම් ඌට ඒ පැත්තේ මොලේ අඩුව අඩුවක් තියෙනවා. ඒ ඔක්කොම ලැබුවා ඊට පස්සේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මොලේ කෝ පැත්ත තමයිලා තියෙන්නේ. ඒක නිසා අපේ මොලේ අඩුපාඩු ගන්න එකේ ප්‍රශ්නේ තියෙන එක නේ. මට තියෙන්නේ අසවල් අඩුපාඩු කියලා දන්නවනම් ඒක ඊට ඉතලා හීල් වෙන්න පටන් අර ගන්නවා නැචරලි. එදායින් පස්සේ තමයි වෙදකම් කරන්න පුළුවන්. අපේ සමාජ ජීවිතේ තියෙන්නේ මේ ශිෂ්ටාචාර දින එක වහගන්න එකනේ. ඒක වහගෙන ඒක හංගන්න හදනවා. ඉතින් බුද්ධ ජනසේ දන්නවා මේක එන්නේ එන්නේ කැන්සර් එකට යනවා. එන්නේ එන්නේ පෙන්ට් අප් වෙනවා. ඇතුලේ පෙන්ට් අප් වෙන මොකද අපි අඩුපාඩු පෙන්වන්නේ නැහැ. භාවනාදී අපි පිටින් ඉනේව නතර කරලා ඉන්ද්‍රයන්ගෙන් ගනුදෙනු නතර කරලා ඇතුලෙන් එළියට එන්නයි. එළියට එනකොට සංඥාකාරයට වෙන එකක් එනවා සංස්කාරකාරයට වෙන එකක් එනවා වේදනාකාරයට තව එකක් එනවා. එයා කරන කතාවෙන් අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මෙයා මෙන්න යකහ. මෙන්න අහවල් යකා තමයි මේ කතා කරන්නේ. හැබැයි ඒ ලියන එක නා දන්නේ නැහැ. ඒකයි කවුන්සලින් වලින් මේ කියන්න ඇරලා හුමිට දෙන්න නැතුව හ්ම් කියන්න නැතුව කියන්න ආරම්භ ෆ්‍රී ඇසෝෂියේෂන් කියන. දැන් මෙතන කවුන්සලත් තමම්මයි ලෙඩත් තමම්මයි බෙහෙතත් තමම්මයි ඉතින් ඒ නිසා මෙතන ෂෝට් සර්කිට් එකක් යන්නේ අපි වෙලා තියෙන අපි මේක එහෙම එහෙම කවුන්සලින් එකක් විදිහට සලකන්නේ කරදරයක් විදිහට සලකන්නේ. ඉබේ හම්බෙන්නේ. ඉසානි දැසේ හිතවිලි එන එක තමයි මගේ චරිත කියලා හිතාගන්න. ඒකමද වේදන නොවේද සංස්කාර එහෙම නැත්නම් දේව නිර්මාණය කිරීම නෙවෙයිද ශබ්ද කරදර නෙවෙයිද මේකමද කියන එක දැක ගන්න සුළු භාවනා කෙරුවොත් ඕක කරදරයකට නෙවෙයි සලකන්නේ ඕක ඩයග්නොස්ටික් පැත්තට යනවා. එහෙම නැත්නම් මේක තියෙන හොඳ පැත්ත දකින්න. මේක හොඳ පැත්ත කියලා කියන්නේ නරක දේ පිළිබඳ වුණා දැනීම කියන එක හොඳයි. හොඳ දේ පිළිබඳ වුණා දැනීම දැන ගැනීම හොඳයි. ඥානය හොඳ නරක දෙයක් නෑ. කොයි දෙයක් හරි දන්නවනම් හොඳයි. ඒ නිසා මේක තමන්ගේ අත්‍යන්ත ලක්ෂණයක්. ඒක දැක ගැනීම හොඳයි. ඒ නිසා පොයින්ට්ස් දෙකකට දාලා ඔබ්සර්ව් කරන්න එකක් හිතනවද හිතෙනවද දෙක මේ මට ඇත්තටම කරදර කරන්නේ මේ හිතවිලි විතරමද වේදනාවක් නැද්ද සද්ද නැද්ද නැත්නම් මේ අනිසුදු නිර්මාණ කටයුතු මයි ළඟ නැද්ද කියන එක පොඩ්ඩක් දැක ගන්න අසුළු භාවනා කරන්න. එතකොට ඔය අන්තිමට පරියක්කේ නැගිටිනකොට තියෙන වෙහෙස උඟක් වෙලා අඩු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ පරියන්ක භාවනාව. මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව. පිම්බීම හැකිලිම. මුලින්ම මා දැන් මෙතනයි මෙනෙහි කොට වාඩි වී සිටින ආකාරයට සිත යොමු කළෙමි. අනතුරුව ශරීරයේ පුරා සිත යොමු කොට පිම්බීම හැකිලිම ප්‍රකට වූ පසු ඒ කෙරෙහි පමණක් සිත යොමු කළෙමි. මා මුල්ම දිනේ මූලික භාවනා උපදේශ ඕඩියෝ පටයට සමන් දී ඒ ආකාරයෙන්ම පැයකට ආසන්න කාලයක් උදරයේ පිම්බීම හැකිලිම අත්විඳින්න භාවනාවේ යෙදෙමි යෙදෙමි. බාහිර අරමුණු ශබ්ද හා අනෙකුත් බාධක පැමිණියද මූල කර්මස්ථානයට හිත යොදා ගැනීමට හැකි විය. පිම්බීම හැකිලිම දැනි දැනි එය නොදැනී ගිය පසු ශරීරයේ උදරයේ ප්‍රදේශයට සිත යොමා සිටියේ. කිස් බවක් පමණ අත්විඳින්න. ඇතැම් විට විවිධ වර්ණ වලින් යුත් ෆ්ලෑෂ් ලයිට්ස් මූණ ඉදිරිපස ඇතිවාක් මෙන් අත්දැකෙමි. ඉන් අනතුරුව ඒ පිළිබඳ සිත නොයවා ආයාසයෙන් මූල කර්මස්ථානයට සිත යොමු කළෙමි. එවිට නැවතත් පිම්බීම හැකිලිම ප්‍රකට විය. මෙසේ පැයක් පමණ කාලයක් සිටියෙමි. මෙම පරයන්ක භාවනාවේ අනතුරුව සුළු සුබවීමකට පවා මින් පෙර සිදුවී නැති ආකාරයට මගේ සිත දැඩි ලෙස ව්‍යාකූල වන්නට විය. විනාඩියක්වත් මා දැන් මෙතන කියාවත් සක්මණින්වත් සිත එක්තැන් කරගත නොහැකි විය. රාත්‍රී කාලයේ නිින්ද නොලැබුණෙමි. පසුදා මුල් සක්මන් භාවනාව හා පර්යංක භාවනා කීපයක් මාහට නිසි ආකාරයෙන් කරගත නොහැකි විය. එක් පරයන්කේදී දැඩි ලෙස සිත නින්දට වැටුණි. මා මෙතනෙයි සිතූ විට විකාර රූප හා සිතුවිලි කවදාවත් දැක නැති මිනිස් රූප, කාටූන් රූප, වාහන රූප මා ඉදිරියේ දිස්විය. පිම්බීම හැකිලිම මෙනෙහි කරන විටත් ඒ දේම සිදුවිය. නමුත් සිත පිට යන බව මට හොඳින් වැටහෙන නිසා මම මෙතන යන කර්මස්ථානයේ මෙනෙහි නොකර සිතේ ඇති වූ දැඩි ව්‍යාකූලත්වය නැති කිරීමට මෛත්‍රී භාවනාව සිදු කෙරේ. ඊයේ දිනේ මධ්‍යහ්නයේදී නැවතත් පරයන්කය මුල් දිනේ සිදු වූ ලෙසම හොඳින් සිදු කිරීමට හැකි විය. සක්මනද ඉන් අනුකූලව හොඳින් වැඩුණි. පැයකට අධික කාලයක් මුල් කර්මස්ථානයේ සිත පිහිටුවා ගත හැකි විය. මුදිනේ හා සමාන අධ්‍යක්ීම් ඉන්දෙන්. දැඩි හිස් බවක් හා ප්‍රීතියක් සිටේ ඇති විය. පස්වරුවේ පරයන්කේදී නැවතත් ව්‍යාකූල මනසක් හටගෙන අසාමාන්‍ය රූප දෙතුෙමි. ස්වාමින් වහන්සේ භාවනාව පිළිබඳ වැඩි අධ්‍යක්ීමක් නැති මට මේ தත්ත්වය කාර්මිකව පහදා දෙන්න. මෙවැනි ආකාරයෙන් එක් පරයන්කයකින් පසු දෙවන්නේදී සිත ව්‍යාකූල වන්නේ ඇයි? ඒ අවස්ථාවේදී සිත සතිමත් වන භාවනා අභ්‍යාසයක් කරුණා කාර්මිකව පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට නිරුත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. <coughs> භාවනාවේදී මේකට බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ වෙච්ච අදාළ නැතුව බුදුරජාණන් මේ කාරණා මතු කරලා දෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ වඩිනවා මේ වික්ණු පස්සේට නැත්නම් භික්ෂුණීන් වහන්සේ වැඩින් තැන්න ගිහිල්ලා ඒකට ඒක සැප දුක් අහනවා. මොකද මේ භික්ෂුණීන් වහන්සේ හරි කැමති ආනන්ද ස්වාමීන් වහන්සේ වඩිනවා. ඉතින් දැන් බැලලා ඒගොල්ලෝ කියනවා සිව්පස්සින් අඩුවක් නැහැ. අරදටකට වැඩේ යනවා. ඒකට බණ භාවනා කරද්දී ඒකත් සතිපට්ඨානේ හොඳට කරනවා කියලා පස්සේ ආනන්ද සාංශය හවස ගිහිලා බුදුජානක වහන්සේට මතක් කරනවා මම සාංශ විවේකී තියෙන ලාගේ බිකුණු පස්සේකට ගියා ඒ මිචිනින් නැත්නම් නැගිනිවලු කරදරයක් නැතුව සිව්පසෙන් බාධාක් නැතුව ක්‍රමතේකටපත් වෙන්නේ නැතුව භාවනා කරනවා සතිපට්ඨානේ හොඳට කරනවා කියලා කිව්වා ඒක. ඒතකොට බුදුජානක අහනවා මේ ඒ දෙන්නත් එහෙමනම් ඒගොල්ලන්ට මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියන ක්‍රම දෙක කියලා දුන්නේ නැද්ද කියලා. ඒකට ආනන්ද හඳුෝ කියනවා මම දන්නේ. ඊට පස්සේ ආනන්ද බුදුරජාණන් ඊට පස්සේ ආනන්ද හඳුරන්න කියලා දෙනවා. අනිදාය භාවනා, අපනිදාය භාවනා, අනිදාය භාවනා කියලා කියන්නේ හොඳට සමාධියක් සහිතව අරමුණ මේකයි කියලා දැනගෙන ඒ අරමුණත් එක්කම හිත බොහෝම තැම්පත් වෙන එක තැන් වෙන භාවනාව. අපනිදාය භාවනා කියන්නේ සියල්ලම විසිරී යනවා. මොනම කියලාක්වත් අරමුණ කරන නම් කරන තරම්කත් වෙලාවක් හිටින්නේ ඔක්කොම අවුල් වෙනවා. එල්ලයක් නැති භාවනාවක් කියලා. එතකොට ඒ කෙනා ඒ පණිද පණිදාය භාවනාවකට නැත්නම් පණිදාය භාවනාවේ ඉන්න කෙනා පණිදාය භාවනාවට යන්න ශිල්ප ක්‍රමවේද දැනගන්න ඕනේ. ඉතින් ඒක විස්තර කරන අටුවාව සඳහන් කරනවා යම් වෙලාවක භාවනාදී මේ වගේ හිත විසිරීමක් වුණොත් තමන් නැව හොඳට කල්ලාතු පුරුදු කරපු චතුරාර්යක භාවනා, මෛත්‍රී භාවනා, බුද්ධානුස්සතිය, අසුභ මරණ සත්‍ය වගේ දේකට හිත දාගුවම අර විසිරිච්ච එක නැවත එකතු වෙනවා. ආ ඒක සූත්‍රයේ තියෙන කොටසක් නෙවෙයි. ඒක ඇවිල්ලා මේ අටුවව දෙන එක. ඉතින් සා භාවනාදී කෙරෙන්නේ මේ නිත්‍ය සංඥාව පෙන්වනවා සම්පූර්ණ අනිත්‍ය සංඥාවට යනවා. ආය නිත්‍ය සංඥාට ගේනවා ආය අනිත්‍ය සංඥාට යනවා. ඉතින් යෝගාවචරය කැමති අර නිත්‍ය සංඥාව තියෙන කැලලට තමයි. ඒ බොහොම සාර්ථක බවක්, බොහොම සතිමත් බවක්, සමාධිමත් බවක් පේනවා. හැබැයි අවබෝධ කළ යුත්තේ නම් අනිත්‍යයි. ඉතින් ඒක වරින් වර පෙන්වනවා. පෙන්නපුවම යෝගාචර ආපහු gedara දුවගෙන එනවා. gedara දුවගෙන එන්නේ නිත්‍ය සංඥාව ගන්න. ඉතින් එහෙම නොවුනොත් අනිත්‍ය සංඥාම බහුලකත වුණොත් ඕනකට වැඩි ගියොත් ඉතින් තොවිල් නටන්න ගන්නවා, අපනෝල් දාන්න ගන්නවා, දෙයයන්ට යාඥා කරනවා ගොඩක් වැඩේ. ඉතින් ඒ නිසා තමන් ළඟ තියෙන්න ඕනේ එහෙම අවුලක් වුණොත් හිත දරා ගන්න බැරි විදියට આવොත් නැවත පණිදාය භාවනාවට අර කියන කියලා තියෙත් ඒකයි මෛත්‍රී භාවනාවේත් දැම්මා. මම බුද්ධානුසතිය කියන්නේ. දැන් මේ අපි යන ක්‍රමේදී අපි කියලා දෙන තමන්ගේ කයට හිත දාන්න. ආ ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඇවිදින වෙලාවක නම් ඇවිදින බව දැනගන්න. එහෙම නැත්නම් අපිට කියන ඉරියව්වට හිත දාන්න කියලා. මොකද ඉරියව්ව මොන දේ වුණත් හැම වෙලාවකම අපි අත නෑර පවතින දෙයක්. ඒ නිසා සාමාන්‍ය සම්ප්‍රදාන කුරුණන් කියන බුද්ධ අනුස්සති මෛත්‍රී භාවනා විතර දාලා හිත පොඩ්ඩක් තැම්පත් කරන්න කියලා අපි ඕනට වැඩිය ගින්දර වැඩි වෙලා පරණ ගෙවල් වල බත්තලිය උතුරාගෙන යන්න පටන් අරගත්තොත් අපි කරන්නේ අල්ලතුටියක් කරන මේ ඉදෙන බතට. ඒතර බත්තලිය ඉතින් එකේම නතර. ඒ කියන්නේ අර ගින්දර ඇද ගන්න තරමවත් හදිසියක් කර ගන්න බෑ නම් ඇල්ලතුටියක් කරපුවම අර උතුරාගෙන එන එක නතර වෙනවා. අන්නේ වගේ මේ වතුර එකක් ළඟ තියෙන්න ඕනේ. බලාපොරොත්තු වෙන්න ඕනේ මේ ආධුනික වේවා එහෙම නැත්නම් මේ ප්‍රවීණ කෙනෙක් හෝ වේවා ඉදපු ගාම මේ සියලු දේ ඔක්කොම කලවම් වෙලා යන පටන් ගන්නවා. එහෙම නැත්නම් අනිත්‍ය ඇවිල්ලා නිත්‍ය යටපත් කරගෙන යනවා. ඉතින් ඒකට පේන්නේ ඔක්කොම ව්‍යාකූල වෙනවා වගේ කියන්නේ. ඉතින් අපි නැවතත් ආකූල ව්‍යාකූල භාවය නැති කරලා ආය දන්න තැනකට ගේනවයි කියලා කියන්නේ ආය නිත්‍ය සංඥාට ගේන තියෙන ආසාව. ඒක කඩ කඩ හදනවා කඩ කඩ හදනවා. හරියට නිකන් ලේගෝ සෙට් එකක් වගේ පොළොවේ ගහලා කැඩෙනවා. කැඩලා ආයෙ ෆිට කරපුවාම ආයෙ කලින් තිබුණ රූපේ එනවා. ආයෙත් කැඩේ. ඒක දන්නවා මේ රූපේ තිබුණා කැඩෙන සුළු බවක් තියෙනවා කියලා. මේක හැදිලා තියෙන පුංචි පුංචි කෑලි වලින් කියන්නේ. ඒ කෑලි ආයෙ කැඩෙන්නේ නැහැ. ඒ නිසා සම්පූර්ණ ව්‍යාකූල භාවයට ගියත් ඒක ඒක මොකද්ද ධාතු කොටස් වර්ගයක් තියෙනවා. ඒ ධාතු වලින් තමයි ආයසරයක් ඒක tempat භාවයට ගිහිල්ලා සමාධිය සතියක් තියෙනවා කියලා දැනගන්නේ. හැබැයි අර අවුල තියෙද්දි එනත් මෙහෙම ඒක කියන්න තියෙන්නේ. අවුල තියෙද්දි සතිය තියෙනවද නැද්ද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අර කියන සම්පූර්ණ අවුලට ගිහිල්ලා ස්පාසු නැති යන තත්ත්වයට යනකොට ඒක සතියට බාධාවක් කරදරයක්ද නැත්නම් හොඳටම සතිය තියෙන වෙලාවක්ද? ගිහපේ කරා ගමද ඉස්සරහයි. උසාවියේ. ඔතනින්ම ගාය කතා කරලා කමන්නේ මම ප්‍රශ්නේ නැවත නගනවා. මේකේ දෙපළක සඳහන් කරලා තියෙනවා භාවනා කරනකොට සම්පූර්ණ අවුල් පාවුල් යාබහුව වෙනවා අවුල්පාසකටපත් වෙනවා කියලා. අන්නේ අවුල් වෙන වෙලාවේ සතිය නැති බවයි මේකේ වාක්‍යයක් ලියවිලා තියෙන්නේ. මගේ ප්‍රශ්නේ තියෙන්නේ හොඳට තැම්පත් වෙලා සමාධිය තියෙන වෙලාවේ අර වගේ සම්පූර්ණ අවුල් වෙලා තියෙන දෙකේ වැඩිමත් සතිය වැඩි සතියක් නැත්නම් වඩා කුසලතාවයක් සතියේ කුසලතාවය වැඩියෙන් පවතින්නේ අවුල් වෙච්ච වෙලාවේදී තැම්පත් වෙච්ච වෙලාවේදී පරවුල් වෙලා තියෙන ලෝක පින්වීම හැදීම වෙන ඉඳලාම මට තේරෙන්නේ වෙන දෙයක්. ඒ ඒ මොෂන් එකටම වෙන රූපයක්, විකාන රූපයක් තමයි. ඒ ඒ වෙලාවේ පිපි මැකිලිම දාන එක මම අනුමත කරන්නේ නැහැ. කමන්නේ. නමුත් ඒ අවුල තියේදී අවුලම බලන් ඉන්නවා. එතෙන් tempත් වෙච්චලාවේ සතිමත්ව හොඳට පවතිනවා. මේ දෙකේදී සතිය කියන ක්‍රියාකාරකම් විතරක් බැලුවොත් සතිය වැඩියෙන් තියෙන්නේ අවුල් වෙච්ච වෙලාවේදීද නැත්තම් හිත තැම්පත් වෙච්ච වෙලාවෙදී. ඉතින් හොඳයිද නරකයිද කියලා. හොඳයි. එහෙනම් අවුල් වේවා. එහෙම ප්‍රාර්ථනා කරන්නේ. සුන්නත් තුලි වෙන්න ඕන. කුඩු පට්ටම් වෙන්න ගහන්න ඕන. ගැවුවට පස්සේ අපේ හිත ආයශරයක් අතට එකතු කරගන්න පුදුමාකාර අර තණ්හාමාන දිටි තුන එකතු කරන්නයි හදන්නේ. තණ්හාවේ මාන්නෙන් දිටියෙන් අර විසිරිච්ච ටික ආයකතු කරනවා. ඒකතර මේ අන්දම් පිටර මල්ල අදාගත්තා කියලා ඉති සතුටක් ඇති වෙනවා. ටික වෙලා භාවනා කරනකොට ආයෝක දුන්නත් දුලිලා. දුන්නත් දුලෙච්ච ඔන්න චෝදනා පත්‍ර ලියනවා, චාචිප්ස් ගහනවා. හොඳට ඇලයිස් කරලා බලනකොට අවුල් වෙච්ච වෙලාවේ සතිය සම්පූර්ණ ප්‍රමාදව විජිලන්ට්ලි ඩෙලිජන්ට්ලි බලා ඉන්නවා කන් දෙකෙමුත් බලන. ඇස් දෙකෙමුත් බලන. පටත් ඇරිලා. සම්පූර්ණ අවදි භාවයක් එනවා. ඊට වැඩි අවුලක් එන්න පුළුවන් මරණ චිත්තක්ෂණේ. ඔය මොකක්වත් නැහැ. අන්න ඒ වෙලාවට පොඩි රිහර්සල් එකක් දෙනවා. දැන් ඉන්නකොටම මේක සේරම කුඩුපට්ටම් වෙලා යනවා. මේක දිහා යමක් නොකර බලන්න පුළුවන්. non reaction non judgmental මේක දිහා බලන්න පුළුවන් නම් අපේ ජීවිතය කයයි දෙන්න උනත් ලෑස්ති. ඒ දෙන්න කැමති නැති නිසා තමයි අපි ඉක්මනට ආය අරක එකතු කරලා අර තිබුණු විදියට shape එකට ගන්න හදන්නේ ඒක instinctly එනවා එහෙම නැත්නම් ඒ අවුල් වෙච්ච ඉලාදී නැවත අර තිබිච්ච shape එක තිබිච්ච සමාධිය තිබිච්ච ඒ calmness එක ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේව එක විදිහක කෙලෙසයක් වගේ විසිරලා යන එකයි ප්‍රകൃතිය අපි මුළු ජීවිතේම හදලා තියෙන්නේ මේක මමෙක් ඉන්නවා පවුලක් කියලා එකක් තියෙනවා ගමක් කියලා එකක් තියෙනවා රටක් කියලා තියෙන එකක් තියෙන කියලා හදාගෙන ඉන්නවා මරණදී සියල්ලම නැති වෙනවා. ඉතින් ඒ නිසා මරණේ බයක්. දැන් මේකෙදි මේ අල්ලගත් අරමුණ බිම්බි වැකිලි වේවා, කය වේවා, ආනපාන වේවා. ඒක සම්පූර්ණ සුන්නතු වෙන. ඊළඟ ආනපාන බැලුවත් ඒක මේ එපිතට් එකට විදිහට එහෙම නැත්නම් රූපක වශයෙන් පෙන්වන වෙන කුහරකයක්. බිම්බි වැකිලිම නෙවෙයි පෙන්වන වෙන මොනද පෙන්වන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ කොමියුනිකේෂන් සිස්ටම් එක අප්ඩේට් ගිහිල්ලා. මොකක්වත් වෙන්නේ පර්මනන්ට් ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේදී හීන් දාඩිය දාන. හાર્ට් එක ටිකක් ඩික් ඩික් ඩික් ඩික් ඩික් ඩික් ඩික් ඩික් ගහ වැඩියෙන් වැඩ කරන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම අභිධර්මයේ හැමක වැඩියෙන් ලේන්න පටන් ගන්නවා. <coughs> දාඩි දානවා. මසල් ඩාන්ස් පටන් අර ගන්නවා. ඉතින් ඒකට කරබන ඉන්න පුළුවන් නම් ඕකෙම ඔක tempat වීමක් වෙනවා. පුළුවන් තරම් ඉන්පුට්ස් දාන්න නැතුව බලන්න කියලා කියනවා. ඉතින් එතකොට අර බිම්බිම හැලිමල දානවා වගේ ඉච්ඡර බල කරන්නේ නැතුව මම දැන් මෙතන ඉන්නවා කියන එකට විතරක් ඊටදී ලොකු අරමුණකට හිත දානවා just be එන තමයි මැරෙලා නැහැ මට නිින්ද ගිහිල්ලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ අසීයෙන් නෙමෙයි මම ඉන්නේ සීමුර්ජා වෙලා නැහැ කියන ඔය තුන ත මොකක්වත් වෙන්නේ නැහැ ඉතින් එතෙන්දි තමයි මෙන්න මේ අවුලක් වෙච්ච වෙලාවේ තමයි අපේ පෞරුෂත්වයේ කියන එක මතුවෙන්නේ අනිත් සියලු දේවල් හොඳට තියෙන වෙලාවෙදී අපිට හැසිරෙන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. ඒ සියලු දේවල් තියෙද්දි මේක අවුල් වෙන්න පුළුවන්. අවුල් වුණාට පස්සේ මොකද කරන්න කියලා කියන එක තමයි කලතුණකම කියන්නේ. ඒ නිසා භාවනාදී එක අවස්ථා කීපෙකදී සම්පූර්ණ බිම ගහලා පොළු කුඩු වෙන්න බිම ගහනවා. පොළවේ ගහනවා. ආය හැදෙනවා. ආය පොළවේ ගහනවා. ආය හැදෙනවා. නිකන් මේ වැල්ලි වැල්ලෙන් හදව මාලිගාවක් වගේ. කොට ගහපුවම මාලිගාවක්. ආයෙ වැස්සක් වැස්සොත් අවුවක් පෑවුවොත් ආයෙත් සුන්නත් දුල් වෙලා ඇර. ආයෙත් හදනවා. ආන්නේ වගේ බවක් මේ ජීවිතය කියන්නේ අන්නේ වගේ නිකන් කුමර කුමරිකාවන්ගේ වාලුකා ක්‍රීඩාවක් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. නිසා කරන නිර්මාණ පිළිබඳව අපිට එච්චරම නම්බු වෙන්න දෙයක් ඇත්තේ නැහැ. ඔක මේ වැල්ලේ හදපු මාලිගාවක් විතරයි. ඉතින් ඒක අර මැරෙන්ඩි ඉස්සෙල්ලා ඒක දිහා බලන්න බුදු පෞරුෂත්වයක් ඕනේ. ඒක නැත්තම් තමයි ළඟ දැන පෞරුෂත්වයක් නැත්තම් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරේ විශ්වාසය තියාගන්න කියන්නේ. පහු වෙනකොට ඒ තුනම අයින් වෙලා තමන්ගේ සීලය පිළිබඳ විශ්වාසය එන ඔක්කොටම වැඩි. බුද්ධ ධම්ම සංඝ තිබුණට මට දැන් මං ගැන විශ්වාසයක් තියෙනවා කියලා හසර වෙන එකක් එනවා. සීල පිළිබඳ විශ්වාසයක්. ඒ මොකද කොච්චර අවුල් වුණත් කොච්චර තැම්පත් වුණත් සීලෙට මොකක්වත් වෙන්නේ. සීල කියන්නේ ඊට වඩා මේ ගොරෝසු දෙයක්. ඒක වෙන්නේ කයෙන් වචනේ මොනවා වුණොත් විතරයි කියලා. එන එතෙන්දි සතිය තියෙනවායි කියලා කියනවනම් ඉතින් හොඳයි. පටන් ගන්නකොට මහා අවුලකින් පටන් අරගන්නේ මේ ආනාපාන පිළිබඳ ලස්සන කතන්දරයක් කියලා පිම්බීම හැකිලිමෙන් ටක් ගාලා channel එකම අහනවා. ඔය දෙවයන් මාවිලා. ඒ ලස්සනට පේව් කරගෙන යනවා නික ආනාපානෙදී. එලේ කතන්දරය යන්නේ නිකන් නංගි පෙන්නලා අක්කා දෙනවා වගේ. අක්කා වෙල්ලා නංගි දෙනවා. බලහින දැන් මේ කෙල්ල බලන්න යනකොට පෙන්නන්නේ ආනපාන. කසාදන උරු කිය පෝරුවට නම් කළා තියෙන්නේ අනපින් බිපැකලි. මොකේ නරක වෙලාද කියලා හිතෙනවා. කමන්නේ ඒක ඉතින් ගණන් ගන්න දෙයක් නැහැ. ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සතිය වැඩිීමේදී හුස්ම රැල්ල ගැටෙන තැන හරිහැටි නොදැනේ. එහෙත් සිරුරේ පිම්බීම හා හැකිලීමේ සිත රඳවාගත හැක. සිත නිසලව සිටීමට අකමැති බවත් විටින් විට අරමුණු අල්ලා එහි සැරිසැරීමට යන බවත් වැටුණි. චිත්‍රපටයක මෙන් එක එක රූප රාමු නැවේ. එහෙත් ඒ කිසිදු ස්ථානයක් පුද්ගලයේ ක්‍රියාකාරකමක් මින් පෙර දැක නැත. එවැනි සිදුවීම් ගැන සිතාද නැත. ෂණිකව නැවත සිත ශරීරයට පැමිණේ. නැවතත් වෙන එකක් වෙනේ. මේවා පැමිණෙන්නේ ඇයි? ෂණිකව නින්දගොස් සිහින දැක ඇහැරීමක්ද? එහෙත් බාහිර පරිසරයේ සියලු ශබ්ද ඇසේ. සිත වෙන යමක් කරන බව හඳුනා ගන්නා දෙවෙනි සිත නැතත් පරීක්ෂා කරමින් සිටින සිත කුමක්ද? බෝවන්සේ දෙවන් සරණයි. මේක සර්වඥාන්සේ දේශනා කරනවා හිත කොච්චර ලහු පරිවර්තකද කියලා. කොච්චර වේගෙන් කරකිනවද කියලා උපමාවක්වත් දෙන්න බෑ කියලා. නව පරිවර්තන කෝ බික්කවේ උපමාවකෝ න උපමාවක්වත් දෙන්න බෑ කියලා. ඉතින් මේක සීක්‍රෙන් වෙන දෙයක්. ඒතිෙද්දිත් අපි මේක හරහා නිත්‍ය සංඥාවක් ඇති කරන තමයි මේ ජීවත් වෙන්න හදන්නේ. එතෙන් තමයි පටලවිල්ල තියෙන්නේ. මෙච්චර අනිත්‍ය වූ දෙයකින් අපි පෙන්නන මේ චරණ චිත්‍රයක් වගේ දෙයක එතන මේ ප්‍රධාන නළුවා ප්‍රධාන නිලිය කියලා අපි එක්කෙනෙකුට ප්‍රේම කරන මේ චිත්‍රපටියක් බව දන්නතු. අන්නේ වගේ මේ ලහු පරිවර්තක දේ තුල නිත්‍ය සංඥාවක් ඉල්ලන්න හදනවා. ඒ නිත්‍ය සංඥා ඉල්ලන්න ගියාම හිත ඒක දෙන්න හදනවා. හිත කියලා කියන්නේ මායාකාරයක් හතරමං හන්දියේක මායා දර්ශනයක් පෙන්වන කෙනෙක්. ඒක නිසා එයා පෙන්නන කෙනාගේ පැත්තක් දන්නවා බලන කෙනාගේ පැත්තක් දන්නවා. බලන කෙනා බලන කට්ටිය මෝඩිය බවක් දන්නවා. නැත්නම් මායාකාරයට දෙල්ලම ගෙනියන්න බෑනේ. ඉතින් ඒ නිසා එයා එක දෘෂ්ටි කෝණයක් විතරයි පෙන්වන්නේ බලන අයට. එයා දන්නව අනිත් පැති. ඒ නිසා මායාකාරයේ වැඩපිළිවෙලක් මෙතන තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ දෙකම මේ පෙන්වන්න සහ බලන්න අතර මාරු වීමක් සිද්ධ වෙනවා. ඉතින් ওই දෙක වෙන් වෙන එක තමයි බයිපෝලා කියන මානසික අසහනය කියලා කියන්නේ. ඒ දෙන්න අදාහ ගන්න බැරි තරම් දෙකක් බව දැනගත්ත ගමන් මම දන්න විදිහට සිසුෆීනියා කියන පිස්සු හැදෙනවා. ඇතුලේ දෙන්නම ඉන්නවා. අනික් කට්ටිය දන්නවා ඒක ෂේප් කරගෙන සම්බෝලය හදාගෙන ජීවත් වෙන්න හැටි. දන්නේ නැති කට්ටියද ඔය රෝග දෙකේ එනවා. මේක 1913 වගේ අවුරුදු වල හොයන තියෙනවා. ඔළුව ඇතුලේ දෙන්නෙක් ඉන්නවා කියන්නේ. ඒ කොළු කට්ට ඇතුලේ එක මේ මොළ දෙකක් තියෙනවා. ඒ දෙක කවදාවත් කතා කරන්නේ නැහැ. දෙක වෙනමයි ජීවත් වෙන්නේ. ඒ දෙක සම්පූර්ණ මතිමතාන්තර වලින් වෙනස්. දකුණු මුලේ හරීම ස්වභාවිකයි හරීම පද්ධතිය ගැන සලකන හරීම මේ సౌందర్యාත්මක දෙයක්. වම් මුලේ කැත්තෙන් පොල්ලෙමයි වැඩ. රණ්ඩුවටමයි වෙන්නේ. ගහ බැන ගන්න එකමයි කරන්නේ. ඒක කොච්චර ගහ බැන ගන්නවද කියනවනම් දකුණු මුලේට කතා කරන්න බෑ දෙන්නේ. ඒක නිතරම යටපත් කරලා ඉන්නේ. ඉතින් දකුණු මුලේ හැබැයි හරි බලවත්. හැබැයි එයා දන්නව කර්ම දින්න හැටි. ඒ නිසා දල වශයෙන් කියනවා මම දන්නවා මේකෙන් බණුම් අහන්න වෙනවයි කියලා. <clears throat> නමුත් කියනවා දකුණු වලේ ගෑණියක් නම් මම මුලේ පිරිමියෙක් කියලා. අද තියෙන සංස්කෘතියේ ගෑනු කට්ටියත් පිරිමි ලකුණු පහල කරගන්න හදනවා. එතකොට අවුලක් වෙනවා. කාන්තාවකේ තියෙන දරණ ගතිය, సౌందර්යය ඔය බාහිර කරගෙන ඉන්න එකයි. ඉරිලියාගේ තියෙන පරුස ගතිය කැත්තෙන් පොල්ලෙන් කැවුවා කැපුවා මැරුවා කෙටුවා ඉවර කරලා යනවා. ඉතින් දෙන්නම ඇතුලේ ඉන්නවා. ඉතින් දෙන්න එක එක ගති <clears throat> අදා ගන්න බෑ. මන්තර මෙහෙම උරගියෙක් මුර්ගියෙක් ඇතුලේ ඉන්නවද කියලා සිස්ටම් එකකට හිතා ගන්න බෑ. ඒ වගේම මං ඇතුලේ සර්වඥාන්සෙත් වැඩේ. පව් කරන මනුස්සයට හිතා ගන්නවත් බෑ මේ ඇතුලේ මෙච්චර පිසුදු වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ දෙන්න අතර කාටවත් ගණදෙකුකුත් නැහැ. මේ දෙන්න අතර ධනදිනුවක් වෙන්න පුළුවන් එකම තැන තමයි ක්‍රියාකාරකම නතර වෙන වෙලාව. දෙන්න වැඩ කරන්නේ නැති වෙලාවේ පොඩි ධනදිනුවක් එනවා. භාවනාදී කරන්නේ දෙන්නගම ක්‍රියාකාරකම් අඩු කරලා දෙන්නට පොඩ්ඩක් සින්ක්‍රොනයිස් වෙන්න තියෙන ඉඩක් කරන් දෙන්න. වැඩ කරන වෙලාවේදී දෙන්න <clears throat> තනි කර විරුද්ධ පැත්තකට යනවා. දෙපැත්තකට අවි. මේ සක්‍රීය ජීවිතය කියලා කියන්නේ මෙලමම අපායක් නැත්තම් පිස්සුවක්. එනිසා පුදුම විදියට මේ එකක් එක අනිත් එක්ක නැවිසි විවේචනය කරගන්න ඇතුළේ රණ්ඩුවක් තියෙනවා. ඒ නිසා කරන්නේ සහ බලන්නේ ඒ දෙන්න වෙන් කරගත්තට පස්සේ එහෙම නැත්නම් ඒ දෙන්න නැත්නම් මේ දෙකක ක්‍රියාකාරකමක් මේකේ තියෙන්නේ දෙකෙන් එකකටවත් අයිතිවාසිකම කියන්නේ. කිරුම ගැන කතා කරන්න යන්න එපා. මේක පෙන්නන මිනිහා ගැන අයිතිවාසිකම් කියන්නත් එපා. මේක බලන මනුස්සයා ගැන අයිතිවාසිකම් කියන්නත් එපා. මේක මේ මව අපෑමක් සහ තමන්ම තමන්ගේ මව අපෑම බලාගෙන ඉන්න ජීවිතයක් කියන්නේ. ආන්න මේක බලන්න නම් හිතාමතා කරන මව අපෑම නතර කරලා ඒත් ගියාත්මෙන් ගినాව මව අපෑම තියෙනවනේ. ගෙනාපු ජම්ම ගති තියෙනවනේ. කර්ම ශක්තිය ඒව මොනම විදිහකට අදාළ නැහැ. ඒ නිසා භාවනා කරනකොට දන්නේ නැති චිත්‍රපේ. දන්නේ නැති මිනිස්සු ආශ්‍රය කරන්න පටන් ගන්නවා. දන්නේ නැති දේවල් සිද්ධ වෙනවා. අපි හිතන්නේ අපි මේ ජීවිතේ දන්න ටික විතරයි ඉන්න ඕනේ කියලා. සයන්ස් එකත් පටලවා ගත්ත තරම් පොරොව. මුළු විද්‍යාවම කියනවා ගියාත්ම කතාවක් බෑ. මේ අපි විතරයි ඔක්කොම ළමා කාලෙන් කියන්න පුළුවන් වෙනවා කියලා දැන් තියෙන මානසික අසහන. දැන් පැහැදිලිවම වෙස්ටර්න් සයිකොලොජි එක පිළිඅරන් තියෙනවා. මේ ඒ ළමා කාලේ සිද්ධ වෙන විතරක් මේක විස්තර කරන්න බෑ. ඊට එහා ගිය දෙයක් වෙන එක දෙයන්නාන්සේ. නා දෙයන්නාන්සේ හරි විචිත්‍රයි මේක. දෙයන්නාන්සේ දේශනා කරනවා කම්මං සත්‍ය විභජති යදිදං හීනක් පනීතතා කියන මේ කර්මයේ සත්‍ය වෙන් කරනවා විවිධාංගීකරණය කරනවා හීන ප්‍රනීත හොඳ නරක අරේමිය කරලා ඒ නිසා මේ කර්ම ශක්තිය ඉන්නේ මේ ජීවිතේ හිතාමතා කරන ක්‍රියා නැත කරපද අවශ්‍ය තමයි ඉතින් අපි සිල් රකින්නයි කියලා කියන්නේ සමාධිගත වෙනවයි කියලා කියන්නේ ප්‍රඥා භාවනා කරනවයි කියලා කියන්නේ කිසිම දෙයක් හිතමතා කරන්නේ වෙන්නයි. වෙන්නදලා සිදුවෙන සීළු දෙයින් බාර ගන්න. අන්න එතකොට පුළුවන් අපිට පරීක්ෂණයට අවශ්‍ය කරන දත්ත ටික ලබා ගන්න. එතකොට අපිට දත්ත ලැබෙන්නේ වර්ණයකින් නෙවෙයි. සිස්ටමනුසයාට කවදාකවත් වර්ණයෙන් තුළ දත්ත ලැබෙන්නේ නැහැ. සිස්ටමනුසයා ඉන්නේම ශිෂ්ටාචාරයෙන් පෙරලා දෙන දේ අරගෙන විතරයි. ඒ නිසා තන්නේ කර රඟපෑමට ඉන්නේ. මං කියන්නේ වනතර වෙන්නේ කියලා මං කියන්නේ ඇබරිජිනල් වෙන්නේ කියලා. නම් මේ ශිෂ්ට උණයි කියලා දෙන ලනු කණ්ඩ ඕනද ওই විදිහටම දින හරියක් ලනු. ඔය එක එක්කත් අත්දකලා කියලා දේවල් නෙවෙයි කියන්නේ. ඔක්කොම තාම තියෙන්නේ තියර ලෙවල් එකේ. එකක්වත් තුව කරලා නැහැ. එකක්වත් ප්‍රත්‍යක්ෂණය කරන්නෙත් නැහැ. බුදු ජානක ගැන ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ නම් බාර ගන්න බෑ. ඉතින් විද්‍යාව පැත්තෙන් බුද්ධ ධර්මවල සහයෝගිකුත් තියෙනවා. විද්‍යාව කියන එක අවිද්‍යාවක් කියලා පෙන්වන්න පුළුවන්. ඒ තමයි මැජික් පෙන්වන එකත් මේක ඇතුලේ ඉන්නවා. මැජික් බලන එකක් තියෙනවා. අපි හිතන්නේ මැජික් බලන එක එළියේ ඉන්නේ කියලා. ඇත්තටම පෙන්වන එක බලලා තමයි එළියට දාන නිසා ඌ තමයි පළවෙනිම අහුවෙන එක. මේ කවුරු හරි රවට්ටන්න කාට හරි බොරුවක් කියන්නේ නැත්නම් කවුරු හරි වංචා කරන්න ඉස්සෙල්ලා තමන් වංචා වෙලා ඉන්නවා. ඒ නිසා ඒ බව දන්නවනම් කවදාකවත් Taman ගැන චරිත සාතික දෙන්න යන්න එපා. ඒ වගේම වෙන කෙනෙක් දෙනව ගණන් ගන්නත් බෑ. ඌත් භාගයට බලන්නේ කියන්නේ. ඌටත් භාගයයි වෙයි. ඌගේ හිතුණු වෙලාවට කිව්වට ඊගාදාසි කියවට ඌ ගාපචන කාවු වෙලාවේ කිව්ව ගණන් ගන්න එපා මචං කියලා කියන්නේ. චප්පලකමෙන් පිරිච්ච ලෝකයක් තියෙන්නේ. ඒ නිසා ඒකේ නෝම් එකක්. ඒක මේ කවුරුත් හිතලා කරන දෙයක් නෙවෙයි. මේකෙන් එන හානිය හිතලා කෙරුවත් නැත්නම් හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ඔක්කොම කැපිලා යනවා නැති වෙන තැන තමයි අහිංසකම කියන්නේ. අහිංසක වෙච්ච එකම අපි නැවතත් ඉන්නේ පාරාදීසෙ. අපේම අපේම අපේ ලෝකේ තමයි ජීවත් වෙන්නේ. අපි මේ ඇසියුම් කරන්න ගිය ගමන් අපායයි. මම ආසවලයි කියලා හඳුනාගත්ත ගමන් වෙන් කළ හඳුනාගත්ත ගමන් ඔය පෙන්නන එක අතහ බලන එකගෙන ද්වේතාවේ එනවා. අහිංසක ලෝකේ එහෙම දෙකක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් භාවනා කරනකොට අර තීන්දු තීරණ වලට යන්නේ නැතුව එන දේ බාර අරගෙන මොනවක්වත් කරන්න උනන්දු වෙන්නේ නැහැ. හැබැයි අධික අවතියකින් බලාගෙනවා. එතකොට ඔය වගේ නන්නා දුන්න දේවල් සිද්ධ වෙනවා. කරන්නෙකුත් තියෙනවා, බලන්නෙකුත් තියෙනවා. ඒ දෙන්න අතර ගැටුමක් ඇත්තෙම නැහැ. මේ තර්ක මනසට විතර ප්‍රශ්නේ තියෙනවා. කල්ප ගානක් ඇතුලේ තිබුණා. ප්‍රශ්නේ නැහැ. දැන් ඒක දැන ගැනීම දැන් ඒක දැකීම ප්‍රශ්නයක් කරගන්නවා එයාට ඥානය පහළ වෙන්න ඉඩ නැහැ මොකද අවබෝධ වෙන වෙන දේ ප්‍රශ්න කරගන්න. ඒගොල්ලෝ මේක තව විවෘත කරගෙන ඉදිරියට යන්න. එතකොට තව ගොඩක් දේවල් ඉස්සරහින් දකින්න හම්බ වෙයි. ඒවා මිස්ටික්ස් නෙවෙයි. ගූඪ ධර්ම නෙවෙයි. ප්‍රත්‍යක්ෂ කළ හැකි දේවල්, ප්‍රත්‍යක්ෂණය කළ හැකි දේවල් මේ ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඒක තව කෙනෙකුට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් කියලා. බුදුජානකේ වාක්‍යෙම ගන්නෑ. මම දැන් මෙතන කියන එක ඔප්පු කරගත්තා නම් අපිට අනුන්ගේ ප්‍රශ්න විසඳන්න ඕන කමක් නෑ. ඇහුවොත් කියනවා නැත්තම් විසඳන්න ඕනේ නෑ. එහෙම තමයි අවබෝධ කරාට පස්සේ මේ මිනිස්යා මේ විසම ලෝකේ සමහිත පවත්තන කෙනෙක් බවට පත් වෙනවා. අපි අයින් ගියා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ එකම ඉරියව්වේ බොහෝ වේලාවක් සිටීම නිසා දුක්ඛ සත්‍ය ප්‍රකටව දැනෙනවා මෙන් හඳුනා ගැනීම පහසුය. ආනාපාන සති භාවනාවේදී ප්‍රකට වන උනුසුම් සිසිල් චංචල ආදී ලක්ෂණ මෙන්ම සක්මන් භාවනාවේදී තද ගතිය මොළොක් උනුසුම් සිසිල් ආදී ලක්ෂණ ප්‍රකට වනවා මෙන්න මුළු ශරීරයේම එය ව්‍යාප්ත වේ. භාවනාවෙන් නැගිට සිටින අවස්ථාවලදීද අවස්ථාවලදීද මේ දැනේ. මෙම අවස්ථා නිරෝධ සත්‍ය ලෙස දැන ගැනීම සුදුසු වන්නේ දැයි ඊතා ගෞරවයෙන් පහදා දෙන සේක්වා. මෙම අවස්ථාවේදීම සමුදය සත්‍ය නොදැනේ. අසා දැනගත් දැනුම ප්‍රායෝගිකව අත් විඳින්නට නොලැබේ. නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය මෙවැනි අවස්ථා වලදී ප්‍රගුණ කළ හැකි වන්නේ දැයි ඉතා කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඉතින් මේක භාවනා ප්‍රතිපදාවක ගත්තොත් තමන්ගේ මූල කර්මස්ථානයේ මතුවෙන දැන මෙහෙමයි විපරිණාමයටපත් වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා ආස්වාසිය මුලැමැදාක බලන්න. ප්‍රස්වාසිය මුලැමැදාක පිම්බීමේ මුලැමැදපක බලනවා. හැකිලීමේ මුලැමැදාක බලනවා. ඒතර ගොඩාක්කල් ආධුනිකයන් වෙන්නේ නැත්නම් සාමාන්‍ය හුඟාක්කල් බලන කෙනා කියනවා අපි කවදාවත් ඉවර වෙනකම් බලන්නේ අපි යන්තම් පටන් ගන්නකොට පේන්නේ නැහැ. පටන් ගන්න ගෑයින ගොරෝසු වුණාට පස්සේ දැකලා ඒක ඉවර වෙන්න ඉස්සලා අතාරින. ඒකත් ලොකු දෙයක්. හරියට ඒකට අරමුණ අහුවෙලා ආන්නේම ඉඳලා ඉඳලා ඉඳලා යාට පුළුවන් වුණොත් දවසක මේක හටගන්න හට ගන්න தત્ත්වේ නෙවෙයි හට ගත්තට පස්සේ ඒක වෙනම දෙයක්. ওই දකින්නේ හට ගත්ත தત્ත්වයේ හට ගන්න හැටි බලන්න. ඒතර ඔය තියෙන ලකුණු නැහැ. ඊට පස්සේ මේ හටගත්ත දේ ඔහොම ඉවර වෙන්නේත් නැහැ. ඉවර වෙන්නේ වෙන විපරිණාමයකටපත් වෙලා විපිරියාසයකටපත් වෙලා. ඒක බලන්න ඉස්සලා අපි වෙන දෙයක් බලනවා. මොකද අපි බයයි ඒක මේ අතේම තමන්ගේ අතේ තමන්ගේ දරුවා මරනවා දකින්න අම්මා කෙනෙක් කැමති වෙන්නේ නැහැ. ඒකේ අම්මට තියෙන ලකූම ලකූ අවනින්දාවක් නේ. තමන්ගේම දරුවා තමන්ගේ අතේ මැරලා යනවා දකින්න. අනිත් වගේ තමන් ආසාවෙන් අදාගත්ත මේ මූල කර්මස්ථානයේ තමන්ගම අතේ දිරලා යනවා දකින්න කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ඒක මූල කර්මස්ථානයේ උපය ගන්න කරන ප්‍රයත්නේ වැඩි නම් ඒ තරම්ම ඒක ගෙවිලා යනවා දකින්නකොට විශාල බීතිකාවක් ඇති වෙනවා. ඉතින් මේක රූප ධර්ම සම්බන්ධ. ඊට පස්සේ වේදනාගත ගත්තොත් සුඛ වේදනාවක් හටගත්තු ස්වරූපේ උනාට ඉවර වෙනකොට අනිවාර්යයෙන්ම දුකක් පාටපත් වෙනවා. දුක් වේදනාවක් මුනත දුක උනාට දුක් වේදනාවේ ගෙවන් වීම අනිවාර්යයෙන්ම සැප. ඉතින් අපි කවදාකවත් මේ දෙක දකින්නේ නැහැ. ඒ නිසා අපි සැපටම කැමතියි. දුකක ඉවර වෙනකොට සැපක් නම් අපි දුක් වේදනාවට කැමතියි. නමුත් අපි අත්නෝමතිකව සැප පිටිපස්සේ යන ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකේ පිටිපස්සේ යන වර්ණාන්ද බල්ලෝ ආවි. බල්ලන්ට වර්ණ වර්ණ පේන්නේ නැති. ඉතින් ඌට ඔක්කොම එක පාට මේ ග්‍රේ ෂේඩ් එකක් විතරයි පේන්නේ. ඉතින් අපි සැප පිටිපස්සේ යනවා. ඒ සංඥාවල් වලත් ඒව නම් කරන්න ඉස්සලා ඒක වෙන දෙයක් පාටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ යාළුවා මේ අතරහකාරයා මේ හොඳ දේ මේ අනර්ග දේ කියලා අපි සංඥා දාගෙන අපි මේ දාපු සංඥාව කා ගන්න හැටි ගන්න. ඊට පස්සේ ඒ අනුව මේ කතන්දර ගොතන හැටි. ඒ වගේ මේ සංස්කාර කරනවා, අපි එක එක නිර්මාණ කරනවා, අපේ ප්‍රගතිශීලී දේවල් හදනවා. හදපු හැම දෙයක්ම තමන්ගේදී තමන්ට හොඳයි. ඉතින් ඒ නිසා වෙන කරේ කොච්චර හොඳ දෙයක් හදුවත් ඒක really තමන්ගේදී හොඳයි. ඒ මොකක්ද නිසා ඒක මගේ නිසා. අන්නේ වගේ තමන්ගේ ජජ්මන්ට් එක තමන්ගේ නිෂ්පාදන වලට අතිරේක ලකුණු වගේක් දාගන්න බව දැනගත්ත ගමන් අපිට සාධාරණයක් තියනවද ලෝකේ කියලා හිතෙනවා. ලෝකේ තියෙන සාධාරණ ඔක්කොම මගේ එකට වැඩිපුර ලකුණු දාගෙන තමයි. අනිත් වගේ හැම දෙයකම නිරෝධිකුත් තියෙනවා. ඒක තියා දකින්නකොට තේරෙනවා මේකට අපි අනිවාර්යයෙන්ම අහුවෙලා ඉන්නේ. නමුත් ඉස්සල්ලාම මේ වැරද්ද වැරද්ද වශයෙන් දැකීම හරහා තමයි නිවැරදිව බලන්නේ. ඒ නිසා තමන්ගේ භාවනා කරනකොට නිරෝධය කියලා කියන්නේ භාවනාවේ බිඳී යෑම. සතියේ නැති වී යෑම. සමාධියේ නැති වී යෑම. ප්‍රඥාව කියලා එකක් ලෝකේ නැහැ කියලා තේරුම් ගැනීමක් විතරයි නිරෝධය කියන්නේ. ඉතින් ඒක කවුද කැමති? මේ ඔක්කොමලා ඉන්නේ ගෙදර ගියාලා ගෙදර කට්ටියට හරි කියන්න මම ගිහලා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා මෙච්චර මෙච්චර ගෙනාවයි කියලා වෙන්නන්නේ. ඕගොල්ලෝ රැයට කාලා බුදියා ගත්තා අපි නම් එහෙම නැහැ අපි ගිහලා සද්ධා වෙන්න කැට කැට. සද්ධා විරිය සතිය සමාධිය ප්‍රඥා ඔයගොල්ලන් නැත්තේ නැහැ කියලා ඕකේ. කවදාහරි මේ තියෙන සද්ධා විදේසත් සමාධි ප්‍රඥා සියල්ලම සුන්නත් දූලි වෙලා යනවා. ඒකයි නිරෝධ සත්‍යයත් gedara කට්ටිය අපිට අපි ඊට ඉස්සලා යන නිරෝධ වෙලා නෙවෙයි අපිට. උඹලා තරම් උපයක නැති කරගත්තේ නෑ නේ අපි. මගුලට තේ උඹලා මේ ගිහින් කොට පැට්‍රෝල් දුච්චා. ඊවිලු කොහොමඩක්වත් දෙනු. උපයන්න යන්නෙත් නෑ. ඉපිරිනාමේ බලන්න යන්නෙත් නෑ. ගෙවීම බලන්න යන්නෙත් නෑ. නිසා භාවනා කරන්න තියයි හොඳයි ඔය මේ මේ නිරෝධය පැත්තෙන් බලනකොට ඒගොල්ලන්ගේ ප්‍රකාශයක් තියෙනවා නිරෝධය ගැන හිතන හුඟ දෙනෙකුට මේ නිවන් දකින්න භාවනා කරන්න ඕනේ නැහැ කියලා. ඔය නිරෝධය ගැන කතා කරන ඕන කෙනෙක් බලන්න ඒක ඒගොල්ලන්ගේ මොටෝ එකක්. භාවනා කරන්න ඕනේ නැහැ. ඉතින් හොඳයි ඉතින් අපිට ඇත්ත කරන්න රණ්ඩුවක් නැහැ. නමුත් බුදුජානනාංශික සඳහන් කරනවා තාම පුංචි දරුවෙකුගේ හිතේ කෙලෙස් නැහැ. හිත රහතන් වහන්සේ කෙනෙක් වගේ. නමුත් එයාට ආනිසංස නැහැ. එයා දන්නේ හිත පිරිසුදු බව. දැන් වැඩිමහල් වෙනකොට අපි හිත කක්ක කරගෙන රාත්තල් ගන්න දැනගෙන ඒක සුද්ධ කරලා අයින් කරුවට පස්සේ ලැබෙන Nirodhe වන්නගමක් තියෙනවා. මොකද අපි දැකලා තියෙනවානේ ඒක තියෙනකොට තියෙන වෙහෙස. දැන් නැති වුණාම අපේ හිත ආයෙත් ළමා මනසේ තියෙන. මුතේ ළමයට වැඩි අපිට ලොකු වටිනාකමක් තියෙනවා. මොකද අපි මේ අරිඹුවෙන් අරිඹුව ගෙවම් කරලා මේක ලබලා තියෙනවා. ළමයා තියෙන පටන් අරගෙනවත් නැහැ. ඉතින් ඒ නිසා ඒ ළමා මනසක තියෙන <clears throat> පිවිතුරුකම ළමයට තේරුම් කරලා දෙන්න බැරි නිසා ළමයට ආනිසංස නැහැ. මුදුවට බණ්ඩාහන කරව බ්‍රාහ්මණයෙක්ගේ සාතන් වහන්සේකට ඊට ලොකු වටිනාකමක් තියෙනවා. මොකද මේ මේ මිල් එක හරහා ගිහිල්ලා නැති ගිහිල්ලා එක එක නියපොත්තෙන් අයින් කරලා නැති පොඩ පොඩ පොඩ ඒකට ඒක වටිනාකමක් තියෙනවා. ඒ නිසා ගෙදර කට්ටියට බනින්න එපා. ඒගොල්ලත් හොඳයි. හොඳයි. මේ ඉන්න කට්ටිය ඔන්න ආශාවෙන් ගෙනාවනම් රිට්‍රීට් එකට එනකොට යම් ප්‍රමාණික සද්ධාාවක්, විරියක්, සතියක්, සමාධිය, ප්‍රඥා සියල්ලම සුන්නත් දුලි වෙන්න කැමති නම් ඕකට නිරෝධ සත්‍ය කියලා කියන්නේ. ඕක කිව්වොත් ලැබෙන අවුරුද්ද රෙජිස්ටර් වෙයිද? දැන් මේ රිට්‍රීට් එකේ දෙන්න හද උපරිම දේ මේකයි කියලා ඇඩ්වර්ටයිස් uh, කරුවොත් නිව්සීලන්ත කාර්යෝ කියාවේ ඒක තමයි බුදුහාමුදුරු පිස්සුවක් උගන්ලා කියලා මේ බෞද්ධයෝ සෑහෙන ලණුවක් කාලා ඉන්නේ කියලා. ඒගොල්ලන්ගේ දෙයනාසෙම කියන්නේ ඒක සදාකාලිකයි. කිසිදාසක නැති වෙන්නේ නැහැ. උඹලා සටමන් ඩෝන දෙයියෝ කැමති නම් උඹලා ස්වර්ගයට දමාවි නැත්තම් පර්ගටර් එකට දමාවි නැත්තම් අපායට දමාවි උඹලට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ ඒ ওই නිරෝධ ගැන කතා කරන කට්ටියගේ ප්‍රායෝගික නොවන නිරෝධය ගැන කතා කරන හොගෝ දෙනෙක් කියලා දෙයක් තමයි ඒකට භාවනා කරන්න ඕනේ කියලා. මේක එහෙම නෙවෙයි තමන් ඉස්සල්ලාම දැනගන්නේ තමන්ගේ තියෙන රාත්තල් ගන්න. බොක්කේ තියෙන මඩ රාත්තල් ගන්න දැනගන්න එක තමයි පළවෙනිම දියුණුව. ඉතින් ඒකට අකමැති කෙනාට බෙහෙත් අල්ලන්නේ ඒකට බෙහෙත් අල්ලන්නේ ඒ නිසා දැනගන්න ඕනේ භවනාදී ප්‍රධාන වශයෙන් දැනගන්නේ අපි මෙන්න මේ මේ අඩුපාඩුකම් ටික තියෙනවා. ඒ දැනගන්නේ තවත් භවනා කරන එක සංසන්දනය කරලා. ඒ නිසා භාවනා කරන අනිත්‍යයත් අපි හැම කෙනාටම කණ්ණාඩියක් වටපත් වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ දිනය තුල සක්මන් භාවනාව හොඳින් සිදුවේ. වම දකුණ මුල් අරමුණ වෙනුවට යටිපත් වූ තනකොළ සමග ගැටෙන විට ඇතිවන සංඥාව සිහි කරමින් පාදයෙන් පාදයට ශරීරයේ බර මාරු වන විට යටිපත් පොළවේ ගැටීමෙන් ඇතිවන සඥාවද පාදයෙන් පාදයට නොකැඩී මාරු වෙයි. විශේෂයෙන් පාටවත් නොමැතිව පාවහන් නොමැතිව සක්මන් කරන විට මේ ඊටා හොඳින් දැනේ. ඇස් කන් ආදී ඉන්ද්‍රියයන්ගෙන් නොයෙකුත් අරමුණු ලැබුණත් පාදයෙන් පාදයට ශරීරයේ බර මාරු වීමත් පාදය පොළවේ පොළවේ ස්පර්ශ වීමෙන් ඇතිවන තෙරපුමත් දිගටම සිතට දැනුනි. සක්මන් භාවනාවේදී මෙම මට්ටමින් විදර්ශනා මට්ටමට සිත ගෙන යන්නේ කෙසේදයි පහදා දෙන්න. ආනාපාන සති භාවනාව පිළිබඳ මෙන් සවිස්තර සූත්‍ර දේශනාවක් සක්මන් භාවනාව පිළිබඳ දේශනා කොට තිබේද. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. චරවචනසේ තියෙන පංචකමානි සංස සූත්‍රය කියලා අංගුත්තර පංචක නිපාතේ ඒක අපි නිසරණේ පොතකුත් අච්චු ගැහුවා. චරවචනසේ අවුරුදු 45ක් කවදාකවත් සිරප්පු දාපු කතාවක් නැහැ. හැමදාම කිලෝමීටර් 12ක් 15ක් අතර ප්‍රදේශ ප්‍රමාණයක් ඇවිදලා තියෙනවා. සිරප්පු දාලා නැහැ. අලියෙක් එක රැයකට කිලෝමීටර් 20ක් ඇවිදිනවලු. කැම හොයන. කවදාකවත් ඩයබටිස් නැහැ. ඇති කරන අලියෝ සියලු දෙනාටම ඩයබටිස්. ඒ වල ඇති කරන හැම අලියෙකුටම හැමදාම ඩයබටිස් වලට බෙහෙත් දෙන්න. මොකද ඇවිදින්නේ නැහැ. ඉතින් මේ සපත්තු කර්මාන්තය නිසා අද මිනිස්සුන්ට පොළොව අහිමි වෙලා තියෙනවා. ඒ නිසා කකුල් වල මහිල් ඇවිල්ලා තියෙනවා. මොකද ඒ තරම්ම ඒක පොළොවේ ගැටලා නැහැ. ඉතින් එහෙම කෙනෙකුට හොඳට තේරෙනවා මේ පොළවේ මහා පොළවේ ඇවිදිනවා කියන එක තරම් සුභාසින්සනයක් ලෝකේ ඇත්තෙම නැහැ. අපි ඒක නැති කරගෙන තියෙන්නේ. ඒ නිසා සක්මන් භාවනා ගැන කියනවා මේ අර්ත් වෙනවා කියලා. YouTube එකට ගිහලා බැලුවොත් පෙනෙයි. එන්නලා YouTube මේවා දෙක තුනක් තියෙනවා. ඒක අම්මා කෙනෙක් දුවක් හදනවා. පළවෙනි දරුවා වෙන්න ඇති. ඒ සැප පුදුම සැප පවුඩර් බබෙක් ලස්සන ඇඳක් උඩ තියලා මේස් දාලා අත්මේ දාලා තොප්පි දාලා ඇඳුම් දාලා ඔක්කොම කරලා හදනවා ළමයා කදාකන් නිදාගන්න අඬනවා. ඒක අම්මට හරීම මේ ඉස්සලා ගන්න බැරි ප්‍රහෙලිකාවක්. ඉතින් නම අකමැත්තකින් නමුත් ළමයා එක දවසක හොඳට අවුව තියෙන වෙලාවක ගාඩන් එකට ගිහිල්ලා සපත්තු දෙරපු නැතුව නටන්න අරුව අර පොළවේ ඇවිදිනකොට hina වෙන්න පටන් ගන්නවා අර අවුරුදු ගානක ඇරියස් එක්ක hina වෙනවා. ඒකට අම්මට තියෙනවා යකෝ මේ ළමයා මේ තනකොළ පාගනකොට උදුම hinaකුත් අර කොට්ට පෙට්ටුන දාලා පවුඩර් කොට් එක බබා ඉන්නකොට අඬන ගතියකුත් නිසා ඈත් වෙන්න ප්‍රශ්න තියෙන්නේ කියලා. පස්සේ මේ ළමයට ඒක ඈත් කරවලා පස්සේ ඒ YouTube එකේ මම දැන් පෙන්නනවා පොළවට අඟල් 6ක ඇණයක් ගහලා ඇණෙන් වයර් එකක් අරගෙන ඒක අල්ලගෙන ඉන්න දෙනවා ළමයට. ඔය කම්පියුටර් වලට කරන්නේ ඈත් එක ගහන. මේ ගෙවල් වයරින් කරනකොට ගහන ඈත් එකදී අන්න ඒක. අද මේ මනුස්ස ජීවිතේ ඒ ධර්මතම සබහා ධර්මයෙන් ඈත් කරලා තියෙනවා. ඒක හොඳට පේනවා ලාංකිකයා පිරෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා ලංකාවේ සක්මන නැතිවුණා. ඔක්කොම අතපිට අත තියාගෙන ඉන්න එකටයි ත්‍රිපිටකය කියවන එකටයි සීමා වුණා. එදා ඒ ලංකාවේ <coughs> ශ්‍රී විභූතිය තියෙන කාලේ බුදුමාහාර විදියට සක්මන් කළා කියනවා. එදා රහතන් වහන්සේලා ඇදී හැම අරණ්‍යකම අනිවාර්ය අංගයක් විදිහට සක්මන තිබෙනවා. දැන් පන්දලට ගිහිල්ලා බලන්න කොහෙද තියෙන්නේ කියලා. මොකද්ද සක්මන කියන්නේ කියලා අහයි. කිසිම කෙනෙක් දන්නේ අපි අද කරන සතිපාසලේ ජයග්‍රහණයේ 50%කට වැඩි ප්‍රදේශයක් සක්මන නිසා තමයි ලැබලා තියෙන්නේ. අපි කියනවා මේ ලෙක්චර් එකක් දෙන්නවක්වත් උගන්වන්නවත් මොනවත් ආවේ නැහැ ඕගොල්ලන්. අපි ආවේ යමක් කරලා බලන්න. එන්න යන්න සක්මන් කරා. ඉතින් ඔක්කොමලා උඩ බිම්බන්න. මොකක්වත් නැහැ සක්මන් කරන කියන්නේ ඇවිදිනවයි කියන්නේ. ඒ වද්දුතින් මහාවිද්‍යාලයේ මුස්ලිම් කෙල්ලක් 11 පන්ති මුට්ටක් කිලිත් දාගෙන සක්මන් කරනකොට විනාඩි 15කට පස්සේ සක්මන් පස්සේ ඒක ගෑන ළමයේ ෆීඩ්බැක් කරනකොට කියනවලු මම කවදාකවත් හිතුවේ නැහැ විනාඩි 15ක මෙච්චර රිලීස් එකක් හම්බෙයි කියලා. පුදුමාකාර විවේකයක් හිතට ආවේ සක්මනේ විස්තර කොච්චර සවිස්තර වැටුණාද කියනවනම් මෙහෙම කකුල ඉස්සරහට දික් කරනකොට උඩ පැත්තට අවුවටලා රත් වෙන හැටි යට පැත්තේ හේවන නිසා සීතලයේ වෙනසක් මට වැටුණා කියන්නේ. එහෙම මම පියවර කීපයක් ඇවිත්ලා ඉන්නේ. ඒ වගේම මරණ දන්නට නිමිච්ච මේ වැලිකඩ හිර ගෙදරට ඒ මිනිස්සෙක් කියනවා අපිට කවදාකවත් හිතෙත් තිබුත් නෑ ස්වාමීන් වහන්සේ භාවනාවක් අපිට හරියයි කියලා සීලෙත් නෑ. අපි තාම මිනිහෙක් මරපු කෙනෙක් අහුවෙලා මිනි මරුන් දඬුවම් ලබපු කෙනෙක් ඔබ වහන්සලා ඔය එක එක පාට ඇඳගෙන වටාතු අරගෙන බණ කිව්වට අපිට තේරෙන්නේ නෑ අද්දක වහපු ගමන් ඕවා මතක් වෙනවා ඒ ස්වාමීන් වහන්සේ අද අවු පියවර හතරක් වමේ තිබ්බ සතිය දකුණට යනකොට දකුණේ සතිය වමට යනකොට පියවර හතර යනකොට ඇඬුණා ස්වාමීන් වහන්සේට අපිටත් මේක කළ හැක්කක් කියලා මට ඉන්හිහට මොකක්ක් කරගන්න බැරි නෝ වහන්සේ කියනවා. මේ ධක්ම භාවනා තියෙන මේ ආශ්චර්යය දන්නේ අද ඒකයි මේ ලෙඩ වෙලා තියෙන්නේ. ලෝාන්තරන් සක්මන් කරනවා නම් අපිට ඔය මේ භාවනා කරන්න තියෙන බය සම්පූර්ණ වෙනවා. අපි භාවනා කියන වචනේ තහනම් වචනය කරලා තියෙනවා. ඇවිදිනකොට සතිය පිහිටවීම, ඉඳගෙන සතිය පිහිටවීම, දත්මජනකොට සතිය පිහිටවීම, බත් කරනකොට සතිය පිහිටවීම කිව්වම භාවනා කිරිලක් නැහැ. ඒ නිසා මේ සක්මණේ විස්තර ඉදිරිපත් කරාට අපි අපි යනවා ඊගා ප්‍රශ්න. දරතුරු ස්වාමීන් වහන්සේ පර්යංකේදී ලැබූ අත්දැකීම සම්බන්ධවයි. මට හුස්ම රැලි 10ක් 12ක් පමණ පූර්ණ අවධානයෙන් බලා සිටීමට හැකියිනි. වෙනත් සිතුවිලි පැමිණියත් හුස්ම රැලි පිළිබඳ අඩු අවධානයක් හෝ 10ක් 15ක් පමණ තිබුණි. නැවතත් ටික වේලාවක් හුස්ම රැලි 10ක් 12ක් පමණ එක දිගට පූර්ණ අවධානයෙන් බලා සිටීමට හැකුණි. හැකි වුණි. මේ ආකාරයට විනාඩි 20ක් පමණ පරයන්කේ සිටීමට හැකුණි. ඉන්පසු ධනෙ ඉස්සරත් කොන්දේස් දැඩි වේදනා දැනුනි. මේ අවස්ථාවේදී ඉරියව් නොකර පරයන්කේ දිගටම සිටීමට ධෛර්ය ලබා ගැනීම සඳහා පහත උපක්‍රම යොදා බැලුවෙමි. අද මාගේ ජීවිතයේ අවසන් දවස විය හැකි බව සිතීම. බුදුන් දෙවෙනි එක බුදුන් දවස වැඩි විසු උලක් මත අතිශය වේදනාවෙන් සිටියේදී රහත් වී පිරිනිවන් පෑ මහරහතන් වහන්සේගේ වේදනාව පිළිබඳ සීකර මගේ වේදනාව අඩු taktseeru කිරීම. මේ පක්‍රම යම් කිසි දුරකට ඉරියව් වෙනස් නොකර පරයන්කේ දිගටම සිටීමට උපකාරී වුණේ. මේ නිවැරදි උපක්‍රමයක්ද? කරුණාවෙන් උපදේශ පතමි. ඔබ වහන්සේට නිරෝධී කිසෝ පතමි. ඔය නැත්තරම වැරදි නිවැරදි භාවය Tamanටම ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන්. මේ සතමන්ට වැඩි වෙලාවක් ඉන්න පුළුවන් වෙනවාද කියන එක. නමුත් මේ දෙකම අත්ති කිලම දාන යෝගිත යන දේවල්. ඒ කියන්නේ විසිකලා අල්ලන කාර්යයේ දේවල්. කමක් නැහැ ඒ වුණත් ප්‍රශ්න නැහැ. අපි පොතනකේ හරි මේ මාඩ බෝඩරේ කඩාගෙන යන්න එපා. නමුත් ඊට ඉතින් ජොලියමුත් ඕක කරතේ. නිකන් මේ මම ප්‍රසූත වේදනාවක් විඳින වෙලාවේදී කාටවත් කෙඳිරි ගාලා වැඩක් නැහැ. මේක සැරේ 817ක් කැඩෙන සයිස් සමාරුයි කියලා. මං නම් කවදාවත් විඳලා නැහැ. අහලා තියෙනවා. ඒකෙදි කාටවත් චෝදනා කරනවා. මේ මන්දිරයට මැටි වලන් ගැනීම නිසා දරුවන් වෙන්දීමෙන් කවදාවත් තෘප්තිමත් පහයටපත් වෙන්නේ නැහැ කියලා රාහුල හඳුරෝ කවියක් කියලා තියෙනවා. සිංහල ගෑනුන්ට මැටි වලන් ගැනීමෙන් සහ දරුවන් වැඩිවීමෙන් තෘප්තියකුත් නැති. ඒ නිසා මේවත් එක බලනකොට මේ ඉන්දියාප්පයක් අලියක් කර තිබ්බ ඉන්දියාප්පයක් වගේ මේ ඉඳගෙන ඉන්නකොට තියෙන වේදන. මොකම්බරලා දාන්නේ කොහොමද? අනේ වෙන ජොලියර දාලා කරන්නත් පුළුවන්. මේක නරක නෑ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. මම මා භාවනාවට ආධුනේකි. ආධුනිකයෙකි. කඩින් කඩ මයික් එක පාවිච්චි කරනවා මයික් එක පාවිච්චි කරනවා හොඳයි. සේවා සම්. පින්වත් ස්වාමීන් වහන්සේ මා භාවනාවට ආධුනිකයෙකි. කඩින් කඩ භාවනාවේ යෙදෙමි. පරියන්ත භාවනාවේදී ආනාපානසත් භාවනාව ඇතැම් දිනවලදී හිත වෙනත් අරමුණු නිසා නොවිසිරී යම් කාලයක් විනාඩි 15ක් 20ක් පමණ තබා ගත හැකිය. ශරීර ඉරියව්වේ අපහසුතාවයක් ඇතිවන විට ඉරියව්ව වෙනස් කිරීමේදී සතිය නොකඩවා ආනාපානයේ තබා ගැනීමට නොහැක. එවිට වේදනාව සීකරමි. වේදනාව ඇතිවීම නැතිවීම හොඳින් දැනේ. ඇතැම් දිනවලදී ආනාපාන සතිය පවත්වා ගැනීම ඉතා අපහසුය. නිතර නිතර වෙනත් අරමුණු වලට සිත යයි. එයා දැනගත්තේ ටික වේලාවක් ගිය පසුයි. මාගේ භාවනා දිවියේ දිනක් තුල වැඩිම වේලාවක් සක්මන් භාවනාවේ නිරත වූයේ ඊයේ දිනය තුලයි. සක්මන් භාවනාව පටන්ගත් විගස ශරීරයේ සමබර නැති බවත් විනාඩි කිහිපයක් යනතුරු දැනේ. ඊයේ දිනේ පළමු සක්මන් කාලයේදී විනාඩි 20කට 30කට පමණ පසු පාද තැබීමේ ක්‍රියාවලියට තදින් සිත අරමුණු කරගත හැකි විය. මුලදී සියුම් සද්දයකින් පවා සිත පිට ගිය බව දැනුනි. නමුත් පසුව පාදයන් එසවෙන පොළවේ ස්පර්ශවන ආකාරයන් වඩාත් හොඳින් දැකගත හැකි විය. ඉන්පසුව පැවති සක්මන් භාවනා කාලයන් වලදී ඉතා කෙටි කාලයකදී නැවතී තැනින් නැවත පටන් ගන්නවා වගේ සිත පාද චලනයන්හි හොඳින් පිහිටවන ලදී. උඩුකයේ බරගතිය මාගේ පාදයන්ට හොඳින් දැනුණා. උඩුකයේ බර මාර්ය මාර්යට පාදවලට යෙදෙන හැටි දැක්කා. පාදයේ ඔසවා මුද දමන විට වේදනාවේ වෙනස් වීමක් ඇති බව දැක්කා. හිතට දැඩි අරමුණු ඇති නොවිය. සිත පසු කරගෙන යන්නා මෙන් දුර්වල අරමුණු ඇති විය. මේවා හිත වෙනසකට හැරවීමට තරම් බාධාවක් නොවිය. හරියට හිත රබර් පටියකින් සක්මන් අරමුණේ බැඳලා දැක්වා වගේ ඉරායාසයෙන්ම කර්මස්ථානයටම හොඳින් මතුණා. කර්මස්ථානයට යාම හොඳින් මතුණා. මා විවිධ වේගයන් වලින් සක්මන් කර බැලුවෙමි. විකාශනයේ පාද චලනය කරන විට පාදයේ ගමන් කරවීමට තල්ුවක් ඉතින් ඇති වෙනවා වගේ දැනුණා. මෙය මා සුත්තමේ ලෙස දන්නා ලද්දයක් හිතේ පහළ වූවාද නොමැතිනම් ඒ එලෙසින්ම මට දැන්නාද යන්න තේරුම් ගැනීමට අපහසුයි. තවදුරටත් මේ කිරීමේදී මාගේ සතිය නොකඩාගෙන ආයාසයෙන් තොරව දිගු වේලාවක් සිටීමට හැකි නිසා හිතට විශ්වාසයක් සහ සියුම් සතුටකුත් දැනුණා. ආර්යයන්ක භාවනාවේදී මෙතරම් ඒ මට දැනී තිබුණේ නැහැ. ප්‍රශ්නය පින්වත් ස්වාමීන් වහන්සේ මගේ සිත සක්මන් භාවනාවට වැඩි කෙනෙක් කැමැත්තක් දක්වයි. මා එය වැඩි වේලාවක් කළ යුතුද නැතිනම් පරයන්ක භාවනාව සහ සක්මන් භාවනාව සමසම වැඩි යුතුද? සක්මන් භාවනාව දියුණු කර ගැනීමට උපදේශයක් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පිරුණසක්. අපි සාමාන්‍යයෙන් කරලා තියෙන්නේ සක්න පරියන්ක සමසම කරලා දාලා තියෙනවා. නමුත් මේකේ වැදගත්ම දේ ලියලා දේ තියෙන දේ යන අහගෙන ඉන්නකොට තේරෙන්නේ ඒ පටන් ගන්නකොට සාමාන්‍ය ක්‍රමයට පටන් අර ගන්නවා කොහොම හරි තක්මට හිත බඳ ගන්න යන්න යන්න තමයි පුංචි පුංචි දේවල් වලට සාදර වීම ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මුලින් අනවශ්‍ය විදියට සියුම් දේවල් අල්ලන්න යන්න එපා. නිකන් සාමාන්‍ය සක්මන් අරමුණත් එක්ක ආද වෙලා කරගෙන යන්නේ එකයි තියෙන්නේ. එතකොට හිත ගානට ටියුන් වෙලා ආපුවාම වයලින් එක හොඳට ටියුන් කරගත්තා වගේ පුදුම සංගීත රාවය එන්න පටන් ගන්නවා. ඒක නිසා පටන් අරගන්න වෙලාවේදී ඒක ටියුන් කරගන්න ඕනේ. ඕනම දෙයක් අවශ්‍යතාවය තියෙනවා. අන්න ඒ දේ දන්නේ නැතුව අපි ගිය ගමන් අනවශ්‍ය පුංචි දේවල් වලට සිව් යොමු කරවන්න උත්සාහ කරොත් හරියන්නේ නැහැ. ඒ ටූල් එක හැදෙන්න ඕනේ. ටූල් එක ටියුන් වෙන්න ඕනේ. පරියන්කෙත් ඔය ටිකම වෙනවා. හොඳට සක්මන් කරලා ඒ කඩා ගන්න නැතුව ඒ සක්මන සතිය එහෙම ගෙනියන්න පුළුවන් පරියන්කේට මේදී හොඳයි සක්මනේදී දියුණු කරන්න නම් සක්මන කෙලවලදී හැරෙනකොට සතිය කඩා ගන්න නැති වෙන්න ඉරියව් මාරු වෙනකොට ඉරියව්ෙන් ඉරියව්වට මාරු වෙනකොට ඉරියාපත සංදිවලදී සතිය කඩා ගන්න නැතුව කරන එක තමයි දෙන්න තියෙන උපදේශය. තේරුවන් සන්නයි ගරු ස්වාමීන් වහන්සේ. අද දින උදේ 9:10 සක්මන් භාවනා අධ්‍යක්ෂින් නම කාර්ය ජනක වේ. සක්මන පටන්ගෙන විනාඩි 20ක් 25කට පමණ පසු එය දෙස ගල්වාගත් ඇසින් පසෙක සිට බලා සිටින වෙනි. මුළු සක්මනේ ක්‍රියාවලියම මනාව දැකගත හැකි තත්ත්වයේ ඔසවමින් ඔසවමින් තබමින් නැරෙමින් දිගහැරෙමින් හැකිලෙමින් හඳ වෙමින් තද වෙමින් දෙපැත්තට පැද්දෙමින් හැරෙමින් පොළව බදාගමින් ගනිමින් සහ යැලී යැලී යමින් සමතුලිතතාවයද රැකගන්නේ කිලෝමීටර් 50ක් 60ක් පමණ වූ මේ දුක්ඛඳ ඉදිරියට ගෙන යමින් දෙපා කරන්නා වූ නිහඬ සේවයේ මනාව දිරුවේ මහත් සතුටක් සතුටකින් සක්මන් කළෙමි ආයාස කළ යුත්තේ සක්මන් කිරීමට නොව ඒ අනායාස කටයුතු එන් මිදීමට යන හැඟීම ඇති වී සාදු සාදු සාදු ඔබ වහන්සේට නිරෝගී සුවය දීර්ඝායස ප්‍රාර්ථනා කරමි. මේකට හදපු YouTube එකක් තියෙන ඉස්ලාම බබේ හතයි හතයි කියලා ඇවිදින හැටි. ඒ දෙමාපියෝ කොච්චරක් සතුටු වෙනවද කියලා. ඊළඟ සම්පූර්ණ එක පියවරක්වත් තියාගන්න තරම් හිටගෙන ඉන්න බැරි කෙනෙක්. නලිය නලිය අත් දෙකක් තියාගෙන යන්තම් කකුලක් කුසලක් කුලක් තියෙනකොට ඒ බලානින්න දෙමාපියන්ට අර දරුවට වැඩිය හතුරක් තියෙනවා. ආයෙ වැටෙනවා. වැටුණාට මොනක්වත් වෙන්නේ නැහැ. නාකියෙක් නාකිච්චෙක් වැටෙන අන්තභාගය හැදෙනවා. වැටෙන්නම දෙන්න හොඳ නැහැ නාකි නාකිච්චු මොකද වැටුමම ඉවරයි. අර ඒක අර වැටුනේ නැත්තම් හොඳ නැහැ. ඉතින් මේ විදිහට 7යි 7යි කියනකොට ලැබෙන සතුටක් තමන්ම පුංචි දරුවෙක් වගේ සතිය පිහිටවන්න අපිට 7යි 7යිවත් කියන්න බෑ කියන එක දන්නවනේ. ඊවර හතක්වත් එක දිගට කියන්න බෑ. ඒ නිසා අපි ඒ මට්ටමේවත් නැහැ කියලා අනේ කොහොම හරි කමන්නේ. මෙයාට අක්පුඩි ගහලා හතයි හතයි කියලා. ඇවිද්වන්න අපි දෙන මේ අනුග්‍රහය අපි මේ කෙලස් කන්දට උගන්වන ඔය කඩේ කරන ගමන් සතියෙන් කරන්න පුළුවන්. අපිට තාම පියවර හතක්වත් එක දිගට තියාගෙන ඉන්න බෑ. ඉතින් ඒක හැකි සංඥාව පුළුවන් කියලා එනකොට ආයත් ඉපදීමක් බෝන ගේන් වෙනවා. ඒ නිසා කරන හැම කටයුත්තකටම සතිය දැම්මට පස්සේ පුදුම ලදරු ගතියක් එනවා හිතට. මේ හැම දෙයකම සුන්දරත්වයක් තියෙනවා. මේ හැම දෙයකම ළමා ගතියක් තියෙනවා. මේ හැම දෙයකම අහිංසකමක් තියෙනවා සතියට යනකොට. එතකොට මේ ආමිෂකින් ලබන්න බැරි උදුමාකාර නිර්ආමිෂයක් ලැබෙනවා. ඒක නිසා සක්මණේදී විතරක් නෙමෙයි මේක එදිනෙදා අනෙකුත් කටයුතු කරනකොට, දත්ම දිනකොට, කෑම කනකොට ආදී හැම දෙයකදීම කරලා බලන්න. කරලා බලනකොට ඒක කවුරුත් කියලා දෙන්න ඕනේ සමහරුන්නේ නිරාමිෂ සැපයට කැමති නැහැ. ඒගොල්ලෝ කැමති මේ සුඛෝපභෝගී සැපයට. ඒගොල්ලෝ පරිසරත් විනාශ කරනවා, ලෝකෙත් අත් කරනවා, තමනු දූෂණය වෙනවා, රැල්ලට යන්න ගිහිල්ලා. මේකේ නා වෙන්නේ හුදේකලා වෙනවා. Taman තුලම තියෙන මේ අහිංසක සැපත විඳිනවා. විඳින විඳින හැම වෙලාවෙම බුදුහාමුදුරන්ට හිතින් ස්තුතිවන්ත වෙනවා. කිසිම වේදමක් නැහැ, කිසිම උපකරණයක් නැහැ, කිසිම බේතක් නැහැ, දෙවන්නේක් සම්බන්ධ නැහැ. කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ උපරිම සැපේ ලබන. ඉතින් ඒක නිසා මේවට ලද්දා මුදහා නිබුතිම් බුඤ්ජමානා කියලා කියනවා. නොමිලේ ලැබිච්ච මේ සැපේ ලබන්න. ඉතින් ඒක <clears throat> ධම්ම දායයක් වුණාට අපිට මේ වර්ගයේ භග කීම් යුතුකම් නිසා ඒකවත් කරගන්න වෙලාවක් නැහැ. මැරෙන්නවත් වෙලාවක් නැහැ. ඒ නිසා ලාතරම් මහ පොළොව තියෙනවා. රවුම් කොච්චර විතර තිවර කරන්න බෑ. ටිකටම ඇවිදපල්ලා ඉතරයි කියලා තියෙනවා. අපි මෙතන නතර කරන්න හදන්නේ. මේ මොකද අපි වෙලා වැඩිපුරත් අරගෙන තියෙනවා. විනාඩි 20ක් විතර වගේ. නෑ සම්. ආයෙම තව විනාඩි 10ක් තියෙනවා. විනාඩි 10ක් තියෙනවා තව කාට හරි මේ පොඩ හයි ස්පීඩ් එකේ දාලා ගියේ මට හිතුණා මේ විනාඩි 10ක් 20ක් වැඩි වෙලා ගියයි. පසු ගෞරවනීය සම්මානස වහන්සේ දේශනා කරපු විදිය සහ මට අහම විදිහට තේරෙන විදිහට වහන්සේ දේශනා කළ පණිදාය භාවනා පණිදාය භාවනා පිළිබඳ මට තේරෙන විදිහට වහන්සේ ප්‍රකාශ කරේ සමන්ගේ ශරීරයට හිත දවන්න ඒ වගේ අවස්ථාවල එහෙම නැත්නම් තම පුරුදු කරගත්ත සරුවාක්ක භාවනා ඔකට වගේ හිතාන්න කියලා මට දැනගන්න ඕනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම පෞද්ගලිකව භාවිතා කරන ක්‍රමයක් පිළිබඳ ඔබ වහන්සේගේ අවවාදය බලාපොරොත්තු වෙනවා. ගොඩක් වෙලාවට පරියන්ක භාවනාවේදී මගේ හිත විසිරීලා සැනවිලා වගේ තියෙන දවල්වල මම සමානලාට දේශය දනවන එහෙම නැත්නම් කාමයේ වගේ ඇවිස්සෙන අරමුණකට සතිය යුක්තව හිත පොඩ්ඩක් දාලා දෙනවා. දාලා තියලා ටික වෙලාවක් ඉන්නකොට ආනාපාන සතිය එහෙම නැත්නම් හතරේ ගැස්ම වගේ දේවල් හොඳට ප්‍රණීත වෙලා දැනෙනවා. ඊට පස්සේ භාවනාව ඉදිරියට කරගෙන යනවා. ඒ වගේ එකට හිත දාන එකේ වරදක් තියනවාද කියලා ඔබ වහන්සේගේ අනුශාසනා බලාපොරොත්තු මේක ඇත්තටම බුදුජානනාංශයේ පණ්ඩහ භාවනා පණ්ඩහ භාවනා කියලා බණපදයක් නොකියුවත් අපේ හිත කොයි වෙලාවෙත් ක්‍රම තියෙනවා. අපිට හොඳට මෙහි තැවිසිච්චලා මොකද කරන්නේ? භවනා කරන්නේ නැති කෙනෙක් නම් උගේ අම්මට කියලා ඊට ගෙදර ඉන්න අම්මට මේ දැන් කතෝලික මිනිස්සු බලනකොට අල්ලා ස්වාමි දරුවනේ කියලා කුරුසය අදිනවා. අපේ සිංහල බෞද්ධයෝ පොරේ පය අපුරුත් එම ගලක හැම එක මෙතෙන්ට යක් තියෙනවා බය වෙන්න එපා. කෝ වේ බුද්ධානුසතිය කරනවා ඒ නැත්නම් ඔය කාට හරි වයින් එක තමයි කරන්නේ. ඉතින් ඔයගේ ඒ රාගය හෝ වේවා ද්වේෂය හෝ මොනවාරි කරලා හිත සංසන්ද සමතුලිත කරගැනීමේ ක්‍රමයක් නැතුව මේ මනුෂ්‍ය ජීවත් වෙන්න බෑ. එක එක නෑ මේ වගේ දේවල් වල කරනවා. ඒක මනුෂ්‍ය ක්ලියර් තිබුණා. ගෙදර පව් කරනකොට ප්‍රශ්න එනවනම්. ඒ කියන්නේ මේ ගෑනිතික බෑ. හැමදාම කචල්නවා. මේ ලාභ පිටම් මේ මේ මැටි බහන්න නිතරම බාග පිටුල තියලා කියන්නේ. තද වෙච්ච ගමන් ගත්ත එකක් ගැහුව පොළවේ කුඩු වෙන්න ගැහුවා. ඒක තියෙන. වෙලාවට ඒ උදව් වෙනවා. එතකොට ඒක ඉවරනේ ගේම් එක. එහෙම නැත්නම් බත් මුට්ටිය එහෙම ගැම්මොත් එහෙම පොළවේ. එතකොට ඊට පස්සේ පාඩු වෙන්නේ යන්නේ නිකන් මැටි මුට්ටියක් ගන්න. අනුගේ নানা ආකාර ක්‍රම තියෙනවා. ඉතින් ඒවා බුද්ධහතු උත්තරමන්නාන්සලා හැම එකම අගේ කරන්නේ. හැබැයි මේකෙත් බුදුහාමුදුරුවෝ පණිදාය භාවනාවට ගේන්න මෙතඩ් එකක් කියලා ගන්න. අටුවාචාර්යන් වහන්සේලා නම් කළා තියෙනවා බුද්ධානුස්සති මෙත්තා දෙක හොඳයි කියලා. මට හිතුණා ඒත් බෞද්ධනේ නෑ සර්වාගමික වෙනවා Taman ඉන්න කයට හිත දාන. ඒක ලොකු අරමුණක්. එතකොට ඒක අපි කොච්චර කීතියත් කය අමතක කරලා නෑනේ. ඒක නිසා Taman ඉන්න කයේ ඉරියව්වට හිත දාලා බලන්න. ඒකම එකක් තමයි අර ලියලා තිබුණේ ආන පිම්බි වැක්ලිම හිත දානවා කියන්නේ. ඒක එතකොට සියුම් වැඩි වෙන්න ඉඩ තියෙනවා. හුඟක් පුංචි දෙයක්. අරක ලොකු අරමුණක්. ඒ වගේ දෙයකට දාන්න බලා. එහෙම නැති කොයි එකකින් හරි ට්‍රෙන්ඩ් එක කඩා ගන්න පුළුවන් නම් අර විසිරී ගියේ හිත වික්ෂිප්ත මනස ආපහු ගුලි වෙන්න එකතු වෙන්න පිළි වෙන්න ආවනම් මෙතන දෙක හරි. නමුත් එතකොට අනාගතයට හානි වෙන අනුන්ට හානි වෙන වැඩක් වෙනවනම් මේක දීර්ඝ කාලින නරක බැහැයකට යනවා. අපි යන ගන්න ක්‍රමේ අනාගතයට හානි වෙන්න බෑ අනුන්ට හානි වෙන්න බෑ. ඒක ඇතුළතින් කම්පෙන්සේට් වෙන එකක් වෙන්නේ. ඒ නිසා මේ මිනිස්සෙක්ගේ මනුසකම පේන්නේ ඔන්න අපනිදාය භාවනා කරන නැත්නම් හිත විසිරී ගිය වෙලාවකට මේ මාසයක් කරන වැඩවලින් තමයි ඕනම කෙනෙක් මනින්න පුළුවන්. ඉතින් අපි මේ භාවනා වැඩමුළුවක එහෙම නැත්නම් <clears throat> සරුවචනාංශේ වගේ ඉදිරි වෙනකොට අපනිදාය භාවනා හංගන්න යන්න එපා. ඒක හෙලි කරන්න ඕනේ බුදුහාම. ඒකට බුදුහාමට කියලා දෙයි අපිට මේ වගේ දේවල් එනවා. ඒක ස්වභාවයි. දන්නේ නැත්නම් ආගන්නේ මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ කියලා. අපි දැන් කරන්නේ එහෙම එනකොට ඒක වසංගනය කරනවා. හිත කේන්ති ගියාම අපි කේන්තියන එක ඒක එතිකට්ස් නෑ හොඳ නෑ කියලා වසන් ගන්නවා. ඉතින් ඒවා ටික ටික ඇතුළට ගියාම අන්තිමට කැන්සර් එකක් වෙනවා. විශේෂයෙන්ම හැමේ රෝගේනවා. ඒ අනවශ්‍ය විදිහට මේක <clears throat> ද්වේෂය යටපත් කරන්න ගියා. ඊට මිට වැඩි හොඳයි මැටි මුට්ටිය පොලේ ගන්න. උඹට දැන් දවල් යන ප්‍රශ්නයක් නෑ කියලා තියෙනවනේ මේ වෙලාවම කලාතුරකින් කරන්න නෑ එලා ළඟ ඉන්නකොට ගහනවා කරන්න දෙයක් නෑ. ඒ හැටි මොකද මට මේක බැලන්ස් කරගන්න ඕන කොහොමද? ඈ මෙටි මුටි ටිකක් ගන්න දෙනවා ඔන්න වතුර පුරවලා තියන ටිකක් ටිකක් වෙන්න වතුර නැත්තම් උස ගත්ත පොලේ ගන්න මම ළඟට ආව කපල් එකක් ඒ දෙවෙනි ගෑණි පළවෙනි ගෑණි නෙවෙයි මිනිහා භාවනා කරන මනුස්සයා භාවනා කරන්නේ ඉතින් මම එක්ක කතා කරලා කිව්වා මම සංස භාවනා කරනවා මෙයාට බෑ මෙයා මෝඩයි ඔය ගෑනු දන්නේ නැද්ද ඉතින් භාවනා කරන්නේ ඇයි? ඉතින් මනුස්සයෙක් මේ ළඟ ඉන්නවා. ඊටසේ මම දැනගත්තා දැන් මේ මනුස්සයා නෙමෙයි ගෑණි තමයි වැඩේට හරියන්නේ. ඒ නිසා මම ගෑණි කතා කරලා කතා කරලා බලනකොට මුත්තට භාවනා කරනවා. මනුස්සයා දන්නෙත් නැහැ. ඉතින් මම ඔයා කොහොමද භාවනා කරන්නේ? දැන් ගැහුවේ රේඩියෝ එක පොළේ. මමද ගැහුවේ. ඊළඟ ගෑණි. එනං මම ඔයගෙන් ගහන්න ඉස්සලා ඇහුවනේ ගහන්නද කියලා. ඔයා හා කිව්වනේ. ගහමන් කිව්වා. ඉතින් ඊට පස්සේ කිව්වා ඉතින් ඔයාගේ අක්කා දීපේකනේ. ඒකනේ මම ඔයාගෙන් යන්නේ. මට කේන්ති කියලා ඉන්නේ ඔය මං ගහන මේක පොළවේ. ගහ මොකද කියන්නේ? ගහපන් කියලා ගැහුවා. ඉතින් මම මොකද මං කරපේ? මට හිතුණා මේ අම්මන්ට හොඳට මොලේ තියෙනවා. අර ගෙදර මනුස්සයා හිතන්නේ මෝඩ ගෑණියක් කියලා. ඊයෝ මෝඩ කන්නේ දෙන්න කතා වෙලා නම් රේඩියෝ එකේ මොන දේ මොළේ ඔය ප්‍රශ්න. ඒ නිසා ජීවිතය ගත කරනකොට ඒව එකක්වත් මේ මම කියා ගන්න යන්න මේ වෙලාවට එනවා. ඒ කියන්නේ අපිට දරාගෙන ඉන්න බැරි මට්ටමකට යනවා. ඒ වෙලාවේදී අපි ඒක පිට කෙරුවේ නැත්තම් එතන එතන සුළුසුළු පිට කෙරුවේ නැත්තම් ඇතුළත පෙන්ටප් වෙනවා. මේ පෙන්ටප් වෙන එක තමයි අන්තිම කැරක්ටර් ටයිප් එකක් වෙලා කැන්සර් එකක් වෙලා ස්කින් අල්සර් එකක් වෙලා. ඉතින් දැම්මට පස්සේ ආට හිතා ගන්න බෑ මේ මොකද උනේ කියලා. අන්තික බෙහෙත අහන්නෙත් නෑ. ලෙඩේ කොහෙද නේ තියෙන්නේ? ලෙඩේ තියෙන්නේ ද්වේෂේ. ඉතින් ඒක නිසා යාට පෙන්වන්න ඕනේ පුළුවන් තරම් ඒ නේන වෙලාවයක පිටත් කරනකොට ඒක හොඳයි. ඒක මේ තරහ යන්න තරහ ඉලි කරන්න කරන අනුග්‍රහයක් නෙවෙයි. මේක ස්වභාවයක්. වරින් වර වරින් වර පෙර කර්ම නිසා හෝ වර්තමාන කර්ම නිසා මේ වගේ මතුවෙනවා. ඒකට කියලා තියන්න ඕන කාට හරි මේ සමහර මට මල මල පයින් වෙලාවක් එනවා. ඒ වෙලාවේදී මම කල්ලතු පුළුවන් නම් <coughs> කියලා තියන්න. ඒතියෙදි ඒතියෙදි ගියොත් වැඩේ ඉතින් ඔන්න මොන හරි වෙන්නේ ඉඳී තියෙනවා. පියාඹඩ පීසියන්න ඉඳී තියෙනවා. ක්‍රූස් මිසයිල්ස් අන්තිද තියෙනවා. ඉතින් নানা ප්‍රකාර දේවල් වෙනවා. හැබැයි ඒක ඒක ඉවරනාට පස්සේ ඉවරයි. හැබැයි ඉතින් වෙන්නේ නැහැ නේ ළඟ ඉන්න අනික් කටියට රිපල් එක යනවානේ ඔය දිගට. ඒ නිසා කියලා තියෙන එක මෙමය මම කියන්නේ તો සාමාන්‍ය මිනිස්සෙක් මලත් එහෙම කේන්ති යනවා. කේන්ති ගිය වෙලාවට මම කියන්නම් එහෙම නැත්නම් මට පැත්ත කරලා නිකන් ඉන්නේ. ඒ නිසා මේක සමාජයේ බැලන්ස් කරන එක හරි අමාරුයි. තනියම ඉන්න ගත්තාම ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැත්තේ මොනවා සිද්ධ වුණත් ඒක සමාජ ධර්ම උල්ලංඝනයක් වෙන්නේ නැහැ. ඒ නිසා මතට මතක තියාගන්න ප්‍රෙෂර් රිලීසින් වැල් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක නඩත්තු කරගෙන යන්න බෑ. මේ මෙතඩ් එක හරියට වැරදි කියලා බලන්නේ ඒ වැඩේ වෙලා කොච්චර ඉක්මනට ආපහු normal mind එකට resilience තියනවද කියන එක තමයි. කොච්චර ඉක්මනට ආපහු normalize වෙනවද කියන එකේ method එක සහ තමන්ගේ මයි power of mindfulness එක තේරෙනවා. නැයි එමනම් අපිට ඔය වෙලාවත් හරි ප්‍රශ්නත් නැහැ. ඒ නිසා අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ સમાප්තිය සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.